අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණෝනේ බ්‍රහස්පතින්ද සම්ප්‍රදාන කුල පවත්වන ධර්මදේශනාවටයි රැස්ලා ඉන්නේ තීලූම දෙනා ඒ සඳහා ධර්මදේශනාව සඳහා tempatලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පංචකාම ගුණං හිත්වා පිය රූපේ මනෝරමේ සද්ධාය කරා නික්ඛම්ම දුක්ඛසන්තස් දුක්ඛසන්තෝ කරෝ භව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද පවත්තන ධර්මදේශනාව සඳහා විචාරිකාන් පස්සේ ගිය සතියේ පළවෙනි වතාවට රැස්වෙච්ච වෙලාවේ නාම යෝජනා ඉදිරිපත් වුණා. මේ රාහුල සූත්‍රය ඉදිරින් තියාගනිමු කියලා. ඉතින් ඒ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ කුද්දක නිකාය සුත්ත නිපාතේ චුල්ල වර්ගයේ. ඒක නැවතත් බුදු පියෙක් තම බුද්ධ පුත්‍රයන් වහන්සේට කරන හුරතලයක් නැත්නම් දෙන ධර්මාවාද වගේක් පේන්න තියෙනවා බොහොම හැඟුම්බරව අපිට මේකට බහ ගන්නත් පුළුවන්. නමුත් ඉතින් එහෙම හැඟුම්බර ගතියක් ඉක්මවලා ගිය ගැඹුරකුත් මේ සූත්‍රයේ තියෙනවා විශේෂයෙන්ම දැන් අවුරුදු 2600 කට පස්සේ ਸਰුවචනාංශයේ සරණ ගිය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට. ඉතින් මේකදී රාහුල කුමාරයා කියලා කියන්නේ අවුරුස පුත්‍රයා සත් අවුරුදු වයසේදී පැවිදි කරගෙන සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේට බාර දීලා ඒ උපාධ්‍යාය ආචාර්ය එහෙම නැත්නම් අන්තිවාතික සම්බන්ධතාවයට පවතිද්දී සරුවචාන්සේ නිතරම ඒ හරියට නිකන් තාත්තා පුතා දිහා බලනා වගේ මේ රාහුල කුමාරයන්ගේ නැත්නම් රාහුල පුංචාමතුරුන්ගේ සම්බන්ධතාව ඇතුළත වශයෙන් ඒ පුංචාමතුරු කොච්චර මානාධික වෙන්න පුළුවන්ද අන්න එහෙම දේවල් වෙලා මේ සමන ධර්ම පිළිලා ගන්නවද? ඒ වගේම විශාල වැඩ රාජකාරී භාගයක් කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කරදරයක් වෙලාද? එහෙම නැත්නම් වැඩ රාජකාරී බහුලව ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් පුංචි රාහුල ලදරු සාමණේරයාට යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැද්ද වගේ නිතරම සොර බලපු කතියක් පේන තියෙනවා. ඒක මජ්ක්‍ධිම නිකායේ කිව්වොත් රාහුල වාද සූත්‍ර කීපයක්ම තියෙනවා. මේකත් රාහුල සූත්‍රය කියලා තමයි සම්බන්ධ නම් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිය සුමානේ ගත්ත ගාතාව ඉදිරිපත් කරගත්තොත් ඒ මෙතෙක් මම කියපු දේවල් වලට පැතිකඩ කීපයක් එලිපෙහෙලි වෙනවා. ඒකෙදී සාරිපුත් බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි සාමණේරයන් වහන්සේ හම්බෙලා අහනවා කච්චි අබින්න සංවාසං අච්ඡාජාමි පණ්ඩිතං. මේ නිතර ළඟ ළඟ ඇසුරු කරන නිසා ඒ පඬිත ස්වාමීන් පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අව탁සීරුවට පත් කරනවාද උක්කාදාරෝ මනුස්සානං කිච්ච කච්චි අපචිතෝ මයා මේ ලෝක සාසන කටයුතු කරන මහා පඬිත වූ කාර්යබහුල වූ ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මම නිසි ආකාරයෙන් ගෞරව කරනවාද කියලා බුදුජානක වහන්සේ රාහුල පුංචාමරණ කට උත්තර දීලා අනවා මේ උපාධ්‍යයන් වහන්සේට ගරු කටයුතු தත්ත ඒ ගරු ආකාරයෙන් පවතිනවා කියනවා. නිතර ආශ්‍රය කරන් ලැබිච්ච නිසා අවචාවට ලක් වෙලාද? හැල්ලුවට ලක් වෙලා. එහෙම නැත්නම් මේ ලෝක සාසන සේවාවේ යෙදී සිටින ඒ උත්තරමන් වහන්සේට මම මගෙන් වේතු ගරු කිරීම එහෙම නැත්නම් අපචින අපචිත ඒ කියන්නේ වතපිලියතු සම්පාදනය වෙනවා කියන්නේ. ඉතින් මේකෙන් පේන්න තියෙනවා සර්වචන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඒ ධර්ම සීනාධිපති කියන තැන දීලා දුමාකාර ශාසනය පිළිබඳව වගකීම් භාරයකට විවුර්ත කළ තිබ්බා. ඉතින් විවුර්ත කරාටත් වඩා ඉක්මවලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුත්‍රජාන වහන්සේ කෙරේ පිහිටපු ආකාර පෙන්න තියෙනවා. සුවිශේෂී අවස්ථා දෙකක් මතු කරලා දෙනවා නම් ඒ සංගීති සූත්‍රය දේශනා කරනකොට සර්වචනාංශික කලින් සාරිපුත්තු ස්වාමීන් පිරිනම් පානවා. ඒ පිරිනම් පාන්න ඉස්සර වෙලා මේ ඉන්න සංඝයාට තේරෙන්නේ මේ මේ වැඩපිළිවෙල ඉස්සරහට ගොනු කරගෙන යන හැටි. ඒක සාරවත්යන්වන්සේ කෘත්‍යකුත් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ Tamanට ඇහිච්ච ධර්ම සියල්ලම සංඝායනා කරලා ප්‍රස්ථාර කරලා ඥාන ප්‍රස්ථාන කියලා මේවට කියනවා. ඥාන විභාග කියලා කියනවා. ඒකට සංඝයාට මතක් කරලා දුන්නා. කවදා හරි තම තමන් සරුවචනාංශේ නැතුව නන්නත්තර වෙච්ච දවසක මෙන්න මේ මං ඇදලා තියෙන ප්‍රස්තාරෙදි කියන්නේ මේ වගෝධිකේ යන්න කියලා සංගීති සූත්‍රය කියලා බලන්න ඉස්සරහට කරණ තියෙන ධර්ම සංගායනාවලට උන්වහන්සේ පාරකපල තියෙනවා. ඒක වෙන කිසිම කෙනෙක් සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ කරපු නැති වැඩක්. ඒ නිසා පස්සේ 500 රහතන් වහන්සේලා එකතු වෙලා සංගායනා කියලා ඒ විදිහට බුද්ධ දේශනාව නැත්නම් ඥාණය ප්‍රස්ථාර කරනවා. එහෙම නැත්නම් ඥාන විභාගය කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ਸਰවචනanse වැඩ ඉන කාලෙම තමන්ගේ වෙන තියෙන යුතුයකම් ඉෂ්ට කරපු ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සමාජශීලී වැඩවලටත් හැම වෙලාවෙම සීනාසනෙන් පිට වෙනකොට සීනාසනේ හැම අගුලක්ම දොරගුළු ලාලද තියෙන සුද්ධ පවිත්‍ර කරලා තියෙන කියන බලන වගේ කීම තිබුණා. ඒකම ਸਰවචනanse සුවිශේෂ වත්පිළිවෙත් පවර්ණාමේ පුංචි රාහුල හාමුදුරුවෝගේ බලා ගන්න කියලා ඒක ඉතින් කිරිදරුවෙක් බලා ගන්න වැඩක්. ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේට ಗುಣ ප්‍රකාශ කරනකොට කඳුළු වෙනවා කොච්චරක්නම් මේ වැඩ කරලා කිසි කිසිම කෙනෙකුට වැඩිය ਸਰවචනාංශිකේ ಗುಣ තේරුම් අරගෙන තිබුණාද කියලා ਸਰවචනාංශය අහනවා උඹ කොහෙන් බලලද මේ කොහොම දැනගනද මේ ಗುಣ ප්‍රකාශ කරන්නේ කියලා. ඒක කියනවා ඉතින් මට මට මේ ලෝකයේ අසුකීමෙන් තේරෙන දේවල් එක බලනකොට මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ක්‍රමයට සර්වඥාන්සේ කවුද කියලා මට අන්වේ ඥාණයෙන් වැටහෙනවා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේව සම්පූර්ණ ගොනු කරලා කියන්න බෑ පිටු කරලා කියන්න බෑ නමුත් මම මේක කිව්වේ නැත්තම් හොඳ නැති නිසා කියනවා කියලා සර්වඥාන්සේ සායනකම ගුණ ගායනා කරනවා බැනුම් අහා ඉතින් ඒ නිසා ඔය යක්කඩු පඤ්ඤාරාම හඳුරෝ කියලා තියෙනවා මම බුදුහාමුදුරන්ට මල්වට්ටියක් පූජා කරනට මල්ලාසනේ ඒකෙම කොනක එක මලක් තැම්පත් කරනවායි කියලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ නොසිටින්න සංඝ සමාජයක් නැහැ. උන්වහන්සේ නොහිටින්න අපි මේ ඉන්න ගුණ අද නැහැ. ඒක නිසා හැම කෙනාම කල්පනා කරගන්න ඕනේ. ඒ අභින්න සංවාසය නිසා නිතර ඇසුර නිසා සමහරලාට අවචාවට ලක් වෙන වෙලාවල් එනවා. කලාතුරකින් දකින්න හම්බ වෙනකොට බොහොම ගර්වාම්බීර භාවයක් ඇති වෙනවා. ඉතින් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ තකතේම සුදු වෙලා කියලා අපේ මේ තියෙන ගැමි වහර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විශේෂයි බුද්ධ පුත්‍ර අවුරුස පුත්‍ර රාහුල කුමාරයාට පහළ වෙන්න ඉඩ තියෙන නිසායි සරුවචනාංශේ සාරිපුත්තු ස්වාමීන් නැති වෙලාවක රාහුල කුමාරයන් ගහන්නේ කච්චි අබින්න සංවාසං අවජානාති පඬිතෝ මේ පඬිත ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන්සේ අව탁සීරු කිරීමක් හිතේ ඇවිල්ලා තියෙනවාද කියලා අවුස්සලා ගන්න. එතකොට රාහුල හාමුදුරන්ගේ තිබිච්ච ගතිය තමයි මේ පණිවිඩය තේරිලා මේ බුදුහාමුදුරත් එක්ක ඉන්නකොට රහත් වෙන එක සෝවාන් වෙන එක පැත්තක වැඩක් මේ මහානක්කාර වෙන්නේ නැතුව ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට නැත්තම් අවුරුසු පුත්‍ර වෙච්ච කතියට හත් අවුරුදු කටේ කේසොඳ කියන ති වයසේදී මහානක්කාරණෝයෙන් පිටසට බුදුචානන්සේ දෙන උපදේශ නිසා නිට්ටරෝම <clears throat> බයපක්ෂව ගත කළා කියනවා අන්තිම බුදුහාමුදුරු කිරි මොකද්ද? බයපක්ෂව ගත කරන සාතන් වහන්සේලා අතර ආග්‍රස්තන දීලා බාද රාහුල කුමාරයට දුන්නා. ඒත් පුත්‍රජානන්සේ ඒතදග්ග පාළියෙන් සලකලා තියෙනවා. හැබැයි ඒකට පුදුම විදියට පැවිදි වෙච්ච දවසේ ඉඳලා ගුණයක් කරගෙන තියලා තිනවා. ඉතින් ඒකෙදී අපි ගියම ගියසුමානේ මතු කරගත්තේ අපි භාවනා කරන මූල කර්මස්ථානයක් ඉදිරිපත් කරගත්තට පස්සේ ඒ මූල කර්මස්ථාන නිතර දකින්න හම්බ වෙනවයි කියලා. ඒ මූල කර්මස්ථානය නිතර ඇසුර කරන්න පුළුවන් කියලා ටික වේලාවක් යනකොට ඒක අයිපා වෙලා කම්මැලි වෙලා නීරස වෙනවා. නීරස වෙච්ච නිසා අපේ හිත මනාපෙන් හෝ අමනාපෙන් ජම්ම ගතියට හෝ වෙන අරමුණකට පයින්. මේ පනින පයින් අරමුණ පිළිබඳව අපි කතා කරන ප්‍රදේශයත් ඒ අල්ලපනල්ලේ මූල කර්මස්ථානයේ නොසලකා හැරීමත් මේකෙන් එක ආලෝකයක් වට ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ ඉබාර දුන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒටි ඒටි රාහුල හාමුදුරුව වෙන වෙන කට්ටියත් එක්ක ඇසුර පාත්තන්න හදනවා නම් රාහුල හාමුදුරුවන්ට සාරිපුත්‍ර සමාජයට වැඩිය පහසු වෙට ඉඩ තිබුණා අනෙක් ඇත්ත මොකද ඒ ඇත්ත රජපෞලෙන් බැඳිච්චයි නෙවෙයි ඒගොල්ල කැමැති වෙයි මේ රජපෞලෙන් අවිලා ආපු මේ පුංචි කුමාරයා පුංචි ලදරු සාමණේර ඇසුර කරන්න නමුත් රාහුල හාමුදුරුවන්ගේ තියෙන අරසාව තමයි බ්‍රාහ්මණ පෞලෙන් පැවිදිලා ආපු යමක්කමක් දන්න සාරිපුත්‍ර සමාජයට නිතර ඇසුර අමාරුයි ඒ ඒ හාමුදුරුවෝ විවිධ වැඩ නමුත් ඒතියති ලේසි තැනකට ගියා ඒක ඉතින් තමා විසින්ම අතපල්ලෙන් වැටීමක් වෙන එක උසවාත වීමක් නෙමෙයි වෙන්නේ ආර්යත්වයට යමක් නෙවෙයි වෙන්නේ වැටිල්ලක්. නමුත් ඒක මනුස්ස මනසේ හැටි. මේ තමන් ඇසුරු කළ යුතු ගුරුවරයා තිබියදී নানা ආකාර ගාය ඇසුරු කරන එක පැවිදි ජීවිතේ නෙමෙයි කොයි ජීවිතෙත් හැටි. එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානයේ තබා අනිකුත් කර්මස්ථාන පිළිබඳව කර්මස්ථාන වාර්තාවේ 160ක් විතර ගත කරන එක ඕනම කමඨාන් සුද්ධ කරනලා කහගෙන ඉන්න. කවදාකවත් අපි ඒ කමඨාන් වාර්තාවේ 160කට වැඩිය මූල කර්මස්ථානේ කතා කරනවා නම් උන්ද රහත් වෙන්න කිට්ටුයි. යම් වෙලාවක මට මේ මේ කරගෙනට මට අරය පෙනුනා මෙයා පෙනුනා අරක වුණා මේක වුණා ඇයි එහෙම වෙන්නේ කියනකොට අහන්න සිද්ධ වෙනවා නිතරම ඕවා පේනකොට මූල කර්මස්ථානේ ඇසුරු කරමින් ඉඳ තිබුණේ පේන දෙක් මාන තියාගෙන ඒක වැඩ නැහැ නේ. ඒක වැඩ නැහැ මම උඩ යන උඩ යන උඩ යනවා වගේ දෙන ඇයි ඒ? ඒකට අහන්නවා උඩ යන උඩ යන වෙනකොට ඉඳගෙන ඉන්න බව වැටහෙනවද කියලා. ඒක හරියට මූණට ලුණු ගහනවා වගේ කුඩැල්ලෙක්. යෝගාචර කැමති නැහැ මහනවට. ඉතින් කමඨාන් සුද්ධ කරන කෙනෙක් ඔච්චර යන්න තියෙන්නේ. හරි හරි ඔය උඩ ගියා බිම ගියා කහ පාට වුණා නිල් පාට වුණා කැරකුණා චක්‍ර කැරකුණා ඔක්කොම කරද්දී තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ මූල කර්මස්ථානට සම්බන්ධතාවය පවත්වනවාද කියලා අහනකොට අර මේ එපා වායට හොරි බෙදනවා වගේ ඒ හැමදාම කන බත එපා වෙච්ච මිනිසෙකුට වගේ තව බත් ටිකක් දෙන්නද කියලා අහනවා වගේ. ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමට තාම වැදගත්. ඒ වගේම තමයි යෝගාවචරය දැනගන්න ඕනේ. තමයි මේ මූල කර්මස්ථානය වැළැක්වීම පිණිස මතුවෙන උපක්ලේශ හැම වෙලාවෙම ප්‍රියවමතු වෙන්නේත් නැහැ අප්‍රියවමතු වෙන්නේත් නැහැ ප්‍රියවමතු උනත් අප්‍රියවමතු උනත් ඒකේ කෘත්‍ය එකයි තමන් අරමුණෙන් පිටපඩන තමන් සත්‍යමත් කරනවා තමන් අතීතට අනාගතයට අතනට අරයට මෙහාට බඳිනවා ඉතින් ඒ පුංචි කාරණාව අමතක වෙන ස්වභාවයත් අසතිය කියලා කියනවා භාවනා කිරීමේදී තමන් givis ගන්නා වූ ඉදිරියෙන් තියා ගන්නා වූ මූල කර්මස්ථානයේ තබා මේ මතුවෙන මනාප දේවල් සහ අමනාප දේවල් විෂයෙහි මේ හිත පිටපණින එක හිතේ තියෙන වෛශ්‍යා වෘත්තිය. එයා බැඳපු එක්කනත් එක්ක ඉන්න කැමති නෑ. අන්‍ය ස්වාමපුරුෂයන් පතන. නැත්නම් තමයි බැඳපුනොනත් එක්ක ඉන්න කැමති නෑ. අන්‍ය පරාභවන් පතන. ඉතින් මේක ඕනම ආගමික හොත බලන්න මනුෂ්‍ය උප්පත්තියත් එක්කම ආපේක. බුදුචානන්සේගේ මේ රාහුල හාමුදුරන්ට සාරිපුත්‍ර ස්වාමීන් පෙන්නලා කියන එක යෝගාචර අපට ගන්න තියෙන්නේ බුදුචානන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංගම් කියලානේ ශ්‍රීමුඛේ වෘත්ත කරන්නේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යගත පළඟ බඳ වාඩි වියන් ඔච්චරයි කමටහන්. ඒ පළඟ පරියංකය දිගටම තියෙනවා නම් රහත් තමයි. නැත්තම් තමයි ආනාපානට යන්න කියන්නේ. එහෙම බැරි නම් සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඉතින් අපේ පසුගිය අවුරුදු 1000 මාර විතර කාලේ බලනකොට සතිපට්ඨාන සූත්‍රයක් වශයෙන් උත් අපි පස්සට ගියා කට සත්‍යයනා කරන පිරිතක් වඩපත් කරගත්තා. ඒ විදු ඒ මන්දිවට සතිය කියන වචනයත් අපි පටලවා ගත්ත නැත්නම් අමතක කරා. ඊට පස්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පැවැත්වීම කියන එක ආනාපානෙ වහලා දැම්මා. ඉතින් මේකේ පුංචි ඉංගියක් තියනවලු සංස්කෘතෙන් ලියලා තියෙන සතිපට්ඨානේ ඉස්සෙල්ලා ලියලා තියෙන සක්මන් භාවනා ඊගාට පරියංක භාවනා ඊට පස්සේ ආනාපානෙ තියෙන. අපේ මේ තේරවාදයේදී සතිපට්ඨානයේ තියෙන කායනුපස්සන 14න් පළවෙනි එකම ආනාපානෙ කෙරුවා. කරපු නිසා සිංහල බෞද්ධයාගේ ලංකාවේ ඒ කොච්චර කිඳා බැසද කියනවනම් භාවනා කරන්න ගියාම මට ආනාපානෙ අහුවෙන්නේ නැහැ කියලා කරන්නේ නැහැ. ආනාපානෙ අහුවෙන්නේ නැතිකම භාවනාවට නොපෙළඹෙන්න මූලික නුසුදුසුකමක් කරගෙන තියෙනවා. ඒ මොකද හේතුව මම විශ්වාස කරන්නේ මම අදහන්නේ මේක තේරවාදයක හරි මහායානික හරි කියලා. නමුත් ගොරෝසු දෙකකින් පටන් අරගෙන සිවුම් කරන ක්‍රමයක් ඒ සතිපට්ඨාන ඉදිරිපත් කිරීමේ තියෙනවා. නමුත් මේ ඊතාසියුම් ආනාපානෙන් පටන් අරගෙන පස්සේ සම්පජඤ්ඤ පබ්බය ගච්ඡන්තෝ වගච්ඡාමි චපජානාති එහෙම නැත්නම් මේ ඉරියාපත පබ්බය මැද සම්බන්ධ වීම ආර කැඩියාමක් විදිහට පේනවා. අපේ අනාලේ ස්වාමීන් වහන්සේ ඒ සංසන්දනය කළා මට පොතේ එව්වා. මේ දෙකේ ලොකු වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයේ පුංචි වෙනසක් තියෙනවා. අපේ පොතේ ආනාපාන ඉස්සරහින් තියලා තියෙනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ සංස්කෘත පොතේ ගොරෝසුම ඉරියව්ව, ශක්මන, ඉරියාපත ගෙනියලා තමයි ආනාපානට එන්නේ. ඉතින් මේ පටලැවිල්ල නිසා අද යෝගාවචරය භාවනා කරන්න ගියාම ශාත බැඳගෙන අඬනවා, කන පින්දම් ගන්නවා. මම මෙච්චර භාවනා කරා ආනපනිය අහුනේ නැහැ කියලා. එතකොට යෝගාචරයෙන් ඇහුවොත් දැන් මේ කතා කරන්නේ ඉඳගෙනක භාවනාවක්ද මේ සක්මන් කරන භාවනාවක්ද එදිනදා විදියට කියලා ආවුලෝ කහලා කියන්නේ නැහැ නේද? වාඩිලා කරන භාවනාව කියලා. ඔන්නේ එතකොටයි මතක් වෙන්නේ කමඨාන ඉරියව්ව පරියංකය මතක් කරන්නේ. ඒතර පරියංකයේදී ඇහුවොත් මේ ආනපනිය වැටුණත් නැත්නම් ඉඳගෙන ඉන්න බව වැටුණාද කියලා ආයෙ කල්පනා කරලා කියන ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්න මොන වැටෙනවා. ඉතින් ඇතිනේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්න තියෙන්නේ ආනාපානේ අහුවෙන්නේ නැත්නම් මම මොකද කරන්නේ? ඉගෙන අර දෙන උත්තරේවත් මේකේ පිළිවෙලවත් අල්ලගන්න හිතේ ඉඩක් නෑ මේක කලින් මුලින් නමලා තියෙන්නේ. මේ ආනාපානේ අහුනේ නෑ කියන චෝදනාව තියෙන්නේ. මේ මේ චෝදනාව කරන්නේ නැත්තු මෝඩයෝ නෙවෙයි. දුප්පත්තු නෙවෙයි. කොරු අන්දෝ බීරෝ නෙවෙයි. මේ හොඳට කුටු කුටු කල වගේ ඉන්න හොඳ දක්ෂ හොඳ පොහොසත් හොඳ යමක්කමක් තියෙන මිනිස්සු කොච්චර කිව්වත් මේ අභින්න ඇසුරට එහෙම නැත්නම් සංවාසයට මේ කය ගනින් කියලා කොහොමඩක්වත් කැමති නෑ. ඒ තරම් කයට වෛර කරනවා. තමන්ගේ ශරීරයත් එක්ක වෛර කරන එක තමයි බුදුජානනාංශය අහන්නේ අවජානනය කරනවාද මේ උතුම් වූ පඬිතයා. හැබැයි මේ උතුම් පඬිතයා කියන්නේ ගාන්ධිතුමා කිව්වේ මේකට බూరు සහෝදරය කියලා. ගාන්ධිතුමාට ගිහිල්ලා කවුරු හරි ආරාධනා කරොත් වයසලු මිනිස්සයා වගේම දුටලයි. හරි කැමැතිලු මේ මිනිස්සු යා අනුගමනය කළ සමාජයේ ප්‍රතිසංස්කරණය කරනවාට. ඉන් කියනවලු මෙහෙමයි ඔය වැඩේ හොඳ වැඩක්. අනුමත කරන මගේ බూరు සහෝදරය එන්න ඊට දුන්නොත් එඤ්ඤා. මම ඉදා ලෙඩ උනේ නැතුව හිටියොත් එඤ්ඤා කියලා. හැබැයි පෝස්ටර් එකට තම දාන්න කියනවා. ඔයගොල්ලෝ පෝස්ටර් එක ගහන්න මම අනුමත කරයි කියලා. මගේ බూరు සහෝදරය ඊට දුන්නොත් එන්නම් කියලා. දැන් බුදු දානසෙමෙද කියන්නේ පඬිතයයි කියලා. මගේ අර්ථකථන හැටියට පඬිතය කියන්නේ තමන් ඉන්නේ ඉරියව්වට නැත්නම් තමන්ගේ කයර. මේක අවජානනය කරා නම් කය අමතක කරා නම් ඉරියව්ව අමතක කරා නම් උන්දට ওই ලෝකේ තියෙන මොන කමටහන දුන්නත් එහෙම මොන භාවනා ක්‍රමේ දුන්නත් අල්ලන්නේ මොකද අර Tamanට තියෙන द्वේෂය ඒ द्वේෂය තියෙන තාකල් භාවනා කරන්නේ රට්ටු භාවනා කරගෙන ඉඳා ලෝකේ ෆැෂන් එක නිසා එහෙම නැත්නම් බෞද්ධයෙක් වශයෙන් ලැජ්ජ නිසා භාවනා කරාට මේ බුදු දානකේ මේ සරල කාරණා වැටහින්නේ ඒ නිසා මේ උපමාවේ තියෙන්නේ නිතර සංවාසයේ නිසා ඒ පඬිතියට ඔබ අව탁සිරු කරනවා. ඒ නිසා භාවනා කරනකොට රාහුල සූත්‍රයෙන් බණන් ආපු කෙනෙකුට කල්පනා කරන්න තියෙන්නේ මම ඉඳගෙන ඉන්නකොට නැත්නම් පරියංක භාවනා කරනවා කියන මේ තාක්ෂණික වචනේදී හිතගෙන නෙවෙයි කියලා වැටහෙන තාක්කල් ඇවිදිමින් නෙවෙයි කියලා වැටහෙන තාක්කල් නිදාගෙන නෙවෙයි කියලා වැටහෙන තාක්කල් භාවනාව වැඩේ. ඉතින් මේ වැඩෙන භාවනාව සමාදන් වෙන්නේ නැත්නම් අනුමೋದනා වෙන්නේ නැත්නම් අමනයා කියන්නේ. මෝඩයා කියන්නේ වෙනවා. තකතිරුවා කියන්නේ වෙනවා. මරට්ටයා කියන්නේ ගොඩක් වචන කියන්නේ නැහැ. මේ යෝගාවචරයට බයින් හොඳ නැති නිසා ඒක කියන්න තුන් ගන්න. නිතර නිතර අහනවා මේ ප්‍රශ්න කතා කරනකොට උඹට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව වැටේනවා. ඇවිදින් නැති බව වැටේනවා. එහෙම නැත්නම් ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි මම මේ සක්මන් කරන්නේ රූප පෙනුනත් ශබ්ද ඇහුණත් හිතවිලි ආවත් සක්මන් කරන බව වැටේනවනම් ඔච්චර බය වෙන්න දෙයක් නැහැ. ආනේ ඒ කාරණාවේදී ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට ඉඳගෙන ඉන්න වෙලාවේදී අපි වෛර කරන හැටි එතකොට නැගිටින්න හිතෙනවා. නැගිටින්න ගියාට පස්සේ අනේ මෙච්චර ඇවිද දැන් ඉඳගන්න තනක් අත්තන් තියෙනවා හොඳයි කියලා හිතනවා. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට ආශා කරනවා හිටගෙන ඉන්න ඉරියව්වට ලක්මන් ඉඳලාට වෛර කරනවා. එවිදින්න බෑ වැක්කිරෙනවා, පැටලෙනවා, ඇස් දෙක ඇරෙනවා, වැහෙනවා. ආනාපාන වෙනවා මම මොකද කරන්න කියලා අහනවා. ඒකට වාරි වෙන්න කිව්වා ඔන්න බබාට සනිපයි. ඒ ඉන්න ඉරියවට වර්තමාන වශයෙන් වෛර කිරීම මානවයාගේ තියෙන අයිතිවාසිකමක් වාගේ. හැම කෙනාම නිතරම නලියන්නේ මොකද? ඉන්න ඉරියව්වේ සැප නැහැ. ඒ ඉරියව්වේ සැප නැතිකම පුද්ගලික දෝෂයක් නිසා නෙවෙයි මේ කියන්නේ. ඒක චිත්ත නියාමයක්. ඒක තේරුම් ගත්ත මනුස්සයා මේ භාවනා කමඨහන් සුද්ධ කරනකොට නැත්නම් කමඨහන් වාර්තාව කියනකොට මේ කාරණාව දැනගෙන කියනවා නම් අර ගොඩාක් පිට කෙනකින් පුදුස්සෝන වෙන්නේ නැහැ දෙපාරක් තුන් පාරක් පෙන්වුවාට පස්සේ පේනවා ඒ වුණාට ඒක නැවත නැවත මතු වෙන්නේ ආර්ය ගුණ නැහැරේ කියන නිසා. මේ ඉරියවට වෛර කරනවා. අපි හිතමු මේ යන්නේ නම් රාහුල සූත්‍රයේදී නෙමෙයි බණ. නමුත් මේ අදාළ භාවය ගැන සලකලා ගත්තොත් යම් වෙලාවකට අපිට හිත ගියයි කියලා කයට මම එකකින් අදහස් කරන්නේ දක්මන් කරන ලාදී මම ඇවිදින බව දාන්න. හිතවිලි තියෙන ප්‍රශ්නයක් නැහැ. රූප පේන ප්‍රශ්නයක් නැහැ. වේදනාව එනවා ප්‍රශ්නයක් නැහැ. මම ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් මේ සතිපට්ඨාන කියන්නේ මේකටයි. මේ සතිය වැඩෙනවා මම ඉදිරියට යන්න කියලා දන්නවනම් ඒ යෝගාවචරණ අදිෂ්ඨාන ශක්තියම ඒ යෝගාවචරයට මේ සමාදන් වීමම ප්‍රශ්න 140ක් විතර කපලා දානවා. ඉඳගෙන ඉන්නකොට මේ මොන කරදරාවක් මට නලියන්න හිතෙනවා කකුල දික් කරන්න හිතෙනවා බිල්ල කඩා වැටෙනවා නිදිමත වෙනවා මොනවා වුණත් අල්ලපනල්ලේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන කාරණාව නැතර නිතර පීඩි ගෑවෙනවා නම් ප්‍රත්‍යක්ෂණය වෙනවා නම් උරගා බැලෙනවා නම් ඒතකොට යෝගාචරිතයක ඉඳගෙන ඉන්න පරියංග බාන 150ක් 60ක් මට සතිය තියෙනවා කියලා. නේද ආනාපානෙම හොයන්න ගියොත් 10%ක්වත් නැහැ. අපි හිතපු දක්ෂ යෝගාචරිතක පෙරපින මතුවෙලා ඉඳගෙන ඉන්න ගමන් ආනාපානෙ පේනවා කියලා. ඒක අතිරේක ලකුණක්. කොච්චර දක්ෂ වුණත් අතිරේක ලකුණක්. ඊට පස්සේ යාට අහන්න තියෙන්නේ දැන් හරිනේ දැන් මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගත්තා. ඒක ඒක තමයි අද අද තියෙන බණට සම්බන්ධ වෙන්නේ අන්න ඉතින්ද. කයට ගත්තට පස්සේ කයට හිත මනාපන සමාදම් වෙනවනම් අනුමෝදන් වෙනවනම් කය ඇතුලේ මොකද වෙන්නේ කියන එක වැටහෙන්න පටන් අරගනි වැටහෙන එක අනිවාර්ය දෙයක් බැලුවොත් පේනවා කියන තරමට. කය ඇතුලේ මම බලන්න ඕනේ බලනවා දැන් ඉන්නවා කය එහෙනම් පේන දේ කියතයි. පේන දේ කියනට අපි ගම මෙයාට පිම්බි මැකිලින් වැටුණයි කියලා. මෙයාට ආනපන වැටුණයි කියලා. අරක පේන එක නම් මේක පේන එක නට වැඩිය හොඳ නැහැ. කයි කියන්නේ දීලා හොටු ගෑණි ගත්තා වගේ දෙකම එකයි. ඔය දෙකම අතාරින්නයි තියෙන්නේ. කෙසේ නමුත් දැන් හිත යන්නේ අපි හිතමු මේ ඉඳගෙන ඉන්න මේ පට්ටලියට කියලා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයට කියලා. එහෙම නැත්නම් පිම්බීම හැකිලීමද කියලා. මෙතන මේ පිම්බීම හැකිලීමේ හෝ ආනාපානයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක ඔය මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරනවා. අපේ ලෝක සංසත් පෙන්වන්න උත්සාහ කරා ඉඳගෙන ඉන්නවා කියන අරමුණ ඒකාකාරී සමතලයක් වෙන අතර පිම්බීම හැකීම ප්‍රස්ථාරයක් වගේ තරංගයක් වගේ ඉහළ පහළ යනවා. ඉතින් මේ දෙකෙන් ලදරු හිත ආධුනික හිත අර ඒකාකාරීව තියෙන ඉඳගෙන ඉන්නව නැත්නම් පොළවේ පටලේ හැප්පිලා තියෙන තැන බලන ඉන්නවට වඩා මනාප වෙන්න ඉඩ තියෙනවා විචිත්‍ර නිසා සිද්ධි බහුල නිසා ආශ්වාසය උඩ යනවා ප්‍රශ්වාසය පහළ යනවා පිම්බෙන උඩ යනවා හැකිලින් පහළ වෙනවා කියලා මේක පෙනුනා නම් මේ ගියක් ඇතුළට ගිහලා ගේ ඇතුළේ පේන අමතර විස්තර බලනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම ගෙට යන්නේ නැතුව නැත්තම් ගෙට ගිය බව දන්නේ නැතුව අමතර විස්තර පේන්නේ නැහැ කියලා කෑ ගහන එක තමයි ඔය මේ කයට හිත ගත්තා කියන එක නොකිය අනුමෝදන් නොවි මට අනපානෙ පේන්නේ මට පිම්බි මහැගලින් පේන්නේ මට පේන්නේ ආශ්වාසය විතරයි නැත්නම් ප්‍රශ්වාසය විතරයි කියන මේ කණපින්දමේදී පේනවා. මේ යෝගාවචරය අනුපූර්ව ප්‍රතිපදා බලක් කරනවා. ඉස්සලා යන්න ඕනේ කය. ගිය අතු ගෙට. කිටි කියන පැත්තෙන් ඔන්න තියෙන කබඩ් එකක්. ඒකේ තියෙන ආනාපාන. කය ලෝකේ බලනකම් කය බලන්න බෑ කියලා යම් කිසි අපි න්‍යාමයක් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් යාර තේරෙයි ආස්වාසේ බලනකම් ප්‍රසවාසේ බලන්න බෑ ආනපන එකවර බලන්න බෑ ආස්වාසේ පේනකොට ප්‍රසවාසේ පෙන්වන්නෙම නෑ ප්‍රසවාසයේ පෙන්නකොට ආස්වාසයේ පෙන්නන්නේම නෑ දැන් අහනවා යෝගාවචරයගෙන් තමන්ට මේ ආස්වාසයේ බලන වෙලාවේදී ආස්වාසයේමයි කියලා කොහොමද වැටෙන්නේ මේක ප්‍රසවාසයේ නෙවෙයි කියලා වැටෙන්නේ කොහොමද මේක සාමාන්‍ය කියනනම් පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකට වැඩිය අමාරුයි යෝගාවචරයෙන් යහුවොත් දැන් කය ඇතුළට ගියා ආනාපානෙ පේනවා ඒ පේන ආනාපානේ ආස්වාස වෙලාවේ මේක ආස්වාසයේමයි ප්‍රසවාසයේ නෙවෙයි ප්‍රශ්වාසයේමයි ආශ්වාසය නෙමෙයි කියලා දන්නේ කොහොමද කියලා ඇහුවොත් අර කිය සිද්ධ වෙනවා මම ආයෙ ගිහලා බල්ලා ඇවිල්ලා කියන්නම් කියලා. ඒකට මතක් කර දෙන්න මේ ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියලා වැටහිමක් තියෙනවා නේද? කප්ටිච්චර වටේනවා. හොඳයි ඒක වටහා ගන්න බලන්නකො. ඒතර බලන්න ඇවිදිනකොට කොහොමද ඉඳගෙන ඉන්නව නෙවෙයි කියලා වැටෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ සංසන්දනාත්මකව අපි තොරතුරු මොලේ එකතු වෙන බව අපි දන්නවනම් අපි මේ වෛර කරන දේ හරහා තමයි ප්‍රේම කළ යුතු දේ කැපිපෙන්නේ. අපි මේ කයට හිත ගන්න බැරි මේ ලෝකෙට තියෙන ආශාව නිසානේ. එක මොහොතකටවත් ලෝකේ අමතක කරන්න කැමති නැහැ. ඒක අතීත වශයෙන් ආශ්‍රය කරනවා නැත්නම් අනාගත වශයෙන් ආශ්‍රය කරනවා. නැත්නම් අතන වශයෙන් ආශ්‍රය කරනවා නැත්නම් අරයා මෙයා වශයෙන් ආශ්‍රය. ඒ තාකල් මම දැන් මෙතන නැහැ. දැන් මම දැන් මෙතන ආවට පස්සේ මේ මිනිස්යාට තේරෙන්නේ මම දැන් මෙතන ඉන්න තාකල් ලෝකයේ ඇසුරක් නැහැ කියලා ඒකට අභිධර්මයක් අවශ්‍යයි, මුළු ත්‍රිපිටක දැනුමක් අවශ්‍යයි, පාණ්ඩිත්‍යයක් අවශ්‍යයි, සාපේක්ෂතාවයක් අවශ්‍යයි. එහාට ඒක එයාට කර්මස්ථානචර කියලා දෙනවා. ඔබට කවදා හරි හිතට ගත්ත ගමන් හිත කයට ගත්ත එක වැටෙන්නේ හිත කයට අරගෙන හොඳට විමසුන්න ඕනේ දා බැලුවොත් හිත කයේ පවතින තාක් විමසුන්නවසට ඉන්න වෙලාවකුත් නැහැ ලෝකය ගැන අවබෝධ කරගන්න වෙලාවකුත් නැහැ අන්න ඔය තියෙන කෑදරකම නිසා තමයි හිත කයට සාදර නැත්තේ. හිත කයට සාදර වෙලා මේ විමසුන් නුවණින් මේක දැනගත්තේ නැත්නම් සමාදන් වීමක් එන්නේ නැහැ. ඒ නිසා විමසුන් නුවණ චින්තාමේ ඥාන මේ ලබාගත් දේ පන්නරේ තියන්න මේ ලබාගත් ධර්ම ගැලවනයිස් කරගන්න අත්‍යවශ්‍යයි. ඒක නිසා කයට හිත ආවනම් ටික වෙලාවක් හිටියානම් අත්දැකනම් එයාට ඒක කීතයි කයේ ඉන්නකොට ලෝකේ නැහැ. ලෝකේ ඉන්නකොට කයේ නැහැ. මේ දැනුම භාවනාවෙන් එන්නේ මේ දැනුම එන්නේ පොතේ. මේ දැනුම එන්නේ චින්තාමේ වශයෙන්. ඉතින් මේ දැනුම ලබලා දැනුම කියන එකෙන් මම අදහස් කරන්නේ මෙතන මේ ප්‍රත්‍යක්ෂ දැනුම. අස්පනා පිට දැනුම ලබලා ඒක මේ චින්තාමේ ඥාණයෙන් පන්නරේ තියාගත්තේ නැති කෙනාට කවදාකවත් තව කෙනෙකුට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කියලා දෙනකොට මේ කාරණාව කියලා දෙන්න ඕනේ. ඉස්සලා උත්සාහ කරලා කයට ගන්නකො පුළුවන් තරම් බලන්න කොහොමද දන්නේ කයේ ඉන්නේ කියලා උත්සාහ කරන්න කියන්න ගොළු වෙනවා. එකක් තමයි කයේ ඉන වෙලදී ලෝකේ නෑ කියලා කියවනම් විසරදයි. ඒක තමයි පඬිතය කියලා කියන්නේ. ඒකට යාර තේිනවා ලෝකේ ඉන්න තාක්කල් කයේ නෑ. ඒකත් විසරද දැනුමක්. මේ විසරද දැනුම වෛර කරන්න ගත්තොත් මේ චින්තමය යන භාවනාවට ඕනේ නෑ. පුතේ දැනුම භාවනාවට ඕනේ නෑ කියලා උන්දට ගමනකුත් නෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් විසරද දැනුම විතරක් ධාන පොතේ දැනුම විතරක් ධාන පඬිතකම් කතා කරන්න ගියොත් කවදාකවත් වාඩි වෙලා නැතුව යාකා නිකම්ම නිකම් පොතේ උරෙක් විතරයි. නිකාම්ම සභාව ඉස්සරහා අටේ තියෙන හරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා. භාවනා කරලා ඒක විස්තර කරලා දෙනකොට අන්න පඬිතකම මතුවෙනවා. ඒ පඬිතකම මතුවෙන්නේ කවදා හෝ අහන කෙනා මේක ප්‍රත්‍යක්ෂණය කරලා දන්නවා. ඊට පස්සේ අර කියන දැන් කයට ආවනේ බලන්න කය ඇතුලේ ඉන්නවනම් ලෝකේ නොපෙනෙනවා නම් මොනවද පේන්නේ කියලා. ආයෙත් ගියා මෙන්න උඩ පල්ල යනවා ආනපාන පේනවා පිම්බි මැකිලිම් පේනවා කම්පන චංචල උණුසුම් සිසිල් ගති ඉතින් මේ අර කය කියන ඒකාකාරී භවය කියන ඒකාකාරී පැවැත්ම කියන ඒකාකාරීත්වය ඇතුළතින් ලබ්බේ තොවිලි වගේ එකක් නේද මේ ඇතුළේ යන්නේ දෙන්න දිනෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දිනෝ කියලා ලබ්බේ ඇතුළේ තොවිලි දැන් මෙයා අහන මේ ලබ්බේ තොවිලි උඹට හොඳටම පේන්නේ මොකද්ද කියලා එතකොට පේන්න තියෙන්නේ ද්වේතාවයක් ආස්වාද ප්‍රසාද පිම්බීම හැකිලිම උණුසුම සිසිලස කම්පන නිශ්චල පිටු කරන ගති පැකිලෙන ගතිය. ඉතින් මේ දෙක දැක්කට පස්සේ දැන් මේ ටොවිලේ විශාල දෙයක් තමයි. ඉතින් කියන ප්‍රසිද්ධම වැටෙන ප්‍රකටම වැටෙන දෙයක් කියන්නේ. ඒක අමාරුයි. ටොවිලක් බලන ගමන් මේ එක වැටෙන දේ පේන නමුත් තුඟාක් කෙනෙකුට මේ ජම්මාන්තරව තියෙනවා එහෙම ප්‍රධාන කර්මස්ථානේ. ඒක හම්බුනාට පස්සේ අහනවා දැන් හරි අපි කියමු දිග කතාව කෙටිකරනද මේ ආනාපාන වැටුණයි කියලා වර්තා කරගන්න. ඒකට අහනවා ආනාපාන වෙලාවේදී දෙකම එකවර වැටෙනවද? නැහැ. ඒකට ආයසර කිල වාඩිලා ඉන්න බලන්න කියයි. හරි. දැන් ආශ්වාස වෙලාවේදී ආශ්වාසය වැටෙනකොට කොහොමද දන්නේ මේක ආශ්වාසය කියලා? ඉතින් ඔලුව කහන්න පටන් ගන්නවා. මොකද ගැඹුරු වැඩි ප්‍රශ්නේ. මේ ශරීර ගියට පස්සේ පන්දිසාංශේ මුල් බණ තුනේම කිව්වා අපි ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන වැඩි කියලා. කොච්චර සියුම් දෙයක්ද මේ අම්මා අප්පාවත් කියලා දුන්නේ නැති විශ්වවිද්‍යාල කාමරයකවත් උගන්වන්නේ නැති ගැඹුරක් නෙමෙයි ගෙනියන්න හදන්නේ. ලෝකේ අමතක කරන තු කයට ගන්න බෑ. ඒ නිසා අපි ලෝකෙට ප්‍රිය කරනවා කියන්නේ කය වයි වයිද කරනවා. ඒක නොකරන එක නම එකම අමන එකක් ලෝකේ නැහැ. ඒ ලෝකයා කියලා කියන්නේ ඌට. ලෝකයා කියලා කියන්නේ ලෝකේ තමයි හිත තියෙන. කයට හිත නැහැ. දැන් ඉතින් බුදුහාමුදුරුවෝ දාන අපි කියමු කොහොම හරි කරලා. නැත්නම් සාරිපුත්‍ර සාංශය දාගෙන හරි. ඔන්න කයට ගත්තයි කියලා. ඒක සමාදන් වෙන්න බෑ. කොහොම සමාදන් වෙන්නේ? යාට කියන්න පුළුවන් වෙන්න ඕන සපේලා නෑ මම ඉන්නේ වර්තමානයේ මම ඒක දානවා. ඒ කියන්නේ විමුක්තං විමුක්ත මිති ඥානං කියලා එකක් තියෙනවා. හිත විමුක්ත වුණාන විමුක්ත උනිමි කියලා දාන ඥානයක් තියෙනවා. ඒකෙන් තමයි විමුක්තිය අපිට ඉෂ්ටිර කරලා දෙන්නේ. එහෙන් අහන කොහොමද දන්නේ? ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇත්තේ නැහැ. ඒකට ආප්තෝපදීසා දීලා හරි නැත්නම් කට උත්තරේ දීලා හරි කටට උත්තරේ දීලා හරි මම කයේ ඉන්න තාක්කල් ලෝකේ නැහැ. අතීතනාගත වශයෙන් ලෝකේ ඉන්න තාක්කල් කයේ නෑ. ඒක කයේ ඉන බව දන්නේ කොහොමද? ආ දැන් ලබ්බිතෝ හිල බලන්නකො. ආයෙකට කිව්වොත් මට මේ ඉඳගෙන ඉන්නවා පය හැපෙනවා වැටෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවා. ඒක ඒ ඒ ඒ යෝගාචරය මේ කට උත්තර ගන්න දවස් තුනක් ගියාට සත්‍යයක් ගැට බය වෙන්න. මේක ලොකු වටින දෙයක්. ඊට පස්සේ දැක්කට පස්සේ කියන ආනාපානෙ ඉන්නවා කියනකොට ආනාපාන දෙක එකතරේ පේනවද නැහැ. කොහොමද දන්නේ ආශ්වාසය ඉන්නකොට ආශ්වාසය ඉන්නවා කියලා. මෙන්න මේක ගැඹුරු වැඩි. නමුත් තේරුම් ගත්ත කෙනාට පේනවා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ මේ අයිස්ක්‍රීම් චොක්ලට් කෙනක් දෙලා මුරුක්ක කෙනක් දෙන්න නෙවෙයි. මේ දන්න දැනුම විභජ්‍යවාදයකට දාලා මේක කාගෙන යන්න ඕනේ එකක් දිගේ. එතකොට ඒකෙන් අවබෝධ කරපුවා ඒක තමයි ලෝකෙම කියන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් ආස්වාස වේලාවේදී මට මේ වැටහෙන දේ ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසය නිසා වැටෙන දේ ආස්වාසය නෙවෙයි මෙන්න මේ නිසා කියලා කියන්නේ. ඒක ඩබල් PhD වැඩක්. මම මාස 18ක් පුරිම පණ්ඩිත ශාස්ත්‍රයේ බැනුම් ඇහුවා. භාවනා කරන්න කිව්ව බව හැබෑව. නිචිපතා වැඩ කරන බව හැබෑව. මම මැට්ටා. දකින්න දෙයක් කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ අදහස් කරන්නේ මේකයි කියන දේ සංසන්දනාත්මක කියන පරිච්ඡේද ඥානය කියලා වෙන්කොට කියන්න ඕන. ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි. ආස්වාසි කියන්නේ මේකයි ප්‍රස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය කියන්නේ මේකයි ආස්වාසය නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට මේකයි ඇවිදිනවා නෙවෙයි. ඇවිදිනකොට ඉන්නේ මේකයි ඉඳගෙන ඉන්නව නෙවෙයි. අන්න ওই විදිහට මේ කයට ගත්ත හිත කය දිගේ මෙතන කය කියන්නේ කන්ද ස්කන්ධේ ගොඩ ලබ්බේතෝ විලේ. ඒ ලබ්බේතෝ ඊට පස්සේ එකක් අල්ලගෙන ඒකෙත් මේ දෙක වෙන් කරන්න ගියා නම් ඒ මනුස්සයා පරමාර්ථ ධර්ම තේරුම් ගන්නට අන්ට ඇති ඇටි තේරුම් ගන්න සුදුසුසා. ධම්මච්චිතිය ලබන්න සුදුසා. මේ පියවර දෙක පණිනවයි කියන එක කන කැස්බාව වියසිතුරෙන් අහස බලනවත් වැඩියම. ඒක නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා. දැන් පළවෙනි ගාථාවෙන් ආනවනේ මේ අබින්න කි කච්චි අබින්න සංවාසං අපචේතෝ පණ්ඩිතා. ඔබ නිතර ඇසුරු කරන නිසා ඒ අවජානාමි පණ්ඩිතා පණ්ඩිතයාව පහත් කළ සලකනවාද? මිලෝ දෙයක් තේරෙන්නේ නැහැ මේ කියනකේ මොකද සාරිපුත්තු සාංශර රාහුල හමුදෝ ගහලා බැනලා නැහැ. මොහොම ඇසුර පවතිනවා. ඒත් බුදුහාම කියලා අහනවා ඔබට මේ නිතර ඇසුර කරම නිසා මේ පඬිතයත්තා අවචාවට ලක් වෙනවද අව탁සිර වෙනවද කියලා. උක්කාදාරෝ මනුස්සානම් මෙයා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සයන්ට බහනා ලෝකේ දල්වන්න මහන්සි වෙන කෙනෙක්. ඒ මිනිස්සයන්ට බෑ ඇති වෙන්න ගරු කරනවා. මට මගෙත් උපාධ්‍යයන් වාසි බුදුහාමරපත් කරේ. කියලා අනුන්ට මේ පුංචි රාහුල හාමුදුරුවෝ කියනවා මම නාහං අබින්න සංවාසං අවජානාමේ පඬිතම මේ නිතර ඇසුරට ලැබිච්ච නිසා මේ පඬිතයව අව탁සිරු කරන්නේ නැහැ. උක්ඛාදාරෝ මනුස්සාන මේ සියලු මනුස්සයන්ට කරනකට නිච්ඡං අපචිතෝමය මම නිටතරම ගරු කරනවා ස්වාමීන් වහන්සේ කියලා මේ රාහුල පුංචාම්සු කියන. ඉතින් මේකෙන් අපට තමන් ආචාර්යයන් වහන්සේ විතර පැවතිය යුතු ආකාර සමාජ ධර්මයක් වශයෙන් පවතිනවා. මම මේ පෙන්වන්න ඇදුවේ තමන් මූල කර්මස්ථානට පවතින ආකාරයත් අර ආචාර්යයන් වහන්සේට පවතින ආකාරයෙන්ම තමයි. යම් කිසි කෙනෙකුට තමන්ම ඉදිරියෙන් තියාගත්ත සක්මනේදී මේකයි මූල කර්මස්ථානය පරියන්කේ මොකයි මූල කර්මස්ථානය කියලා යම් කිසි කෙනෙකුට වැටහිලා ගරු කරා නම් ඒකින ආචාර්යන් වහන්සේට ගරු කරනවා කියන එකේ අහඬ සුද්ධ කරන දෙයක් නෑ. නමුත් භාවනාදී යම් කිසි කෙනෙකුට අවිධින වේලාවේදී පරියන්කේ නෙවෙයි කියලා වැටහිලා ඒ ටිකට ගරු කරන්න බැරි නම් සක්මණේදී මම පරියන්කේ නෙවෙයි සක්මනේ ඉන්නේ හිතවිලි ආවත් මොනවා කරුවත් සක්මනේ ඉන්න බව දන්නවා ඒකට කරු කරන්න බැරි නම් යාගෙන් කවදාකවත් අපේක්ෂා කරන්න එපා ගුරු ගෞරවයක් දරන්න බෑ. මොකේ දරන්නේ? මේක තමයි ලකුණ. එනිසා ඒකෙත් අර පටලවාල ගැලින්න නැතුව මේ දේ අවබෝධ කරගන්න පුළුවන් නම් තියෙනවා මේ පින්නලා දෙන්න හදන්නේ අම්මට අප්පටවත් පෙන්වන්න බැරි දෙයක්. දෙන්න බැරි දායාදයක් මේ දෙන්න හදාන්නේ. දුෂ්කර කෘත්‍යයක් කරන්නේ. ඉතින් ඒ ගුරුවරත් එක්ක sannivedanaye හරියට වෙන්නේ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක sannivedanaye වෙන්නේ නැත්නම් ඒක ගුරුවරගේ දෝෂයක්වත් ගෝලයාගේ දෝෂයක්වත් නෙවෙයි දුෂ්කර බව. ධර්මයේ ගැඹීරත්වය කියන්නේ මේකයි. ඉතින් ඒ නිසා කවදා හරි බැනුම් අහලා හරි කුටි කාලා හරි තිපවැඳගෙන හරි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බාට කරු කරන මිනිස්සයා හත්තා දෙකක් නෑ ගුරුවරට කරු කරනවා. සම්ප්‍රදායට කරු කරනවා. ඇවිදින වෙලාවදී මම වෙන්දට වැඩි ඇවිදින බව දන්නවා. සත්ත්ව වේදනා හිතුවේ තියෙදිත් ඇවිදින මාවට දැනගන්න පුළුවන් කියලා මට කියලා තියෙනවා. මම ඒක බලනවා කියන මිනිස්සයාට පියවර පියවර පාසා බුද්ධ පූජාවක් කරනවා. පියුම් පිට ඇවිදින කෙනෙක් බවට පත් වෙනවා. මේ මහ පොළොවේ ඇවිදිනකොට බුදුහාමසෝ කොච්චර සැපද අපිට මතකල දීලා තියෙන්නේ. අපි මෙතෙක් කල මොනවද හෙව්වේ? මොනවද ඉල්ලුවේ? ඇවිදින බව බලලා දැනගන්න ඉන්න ගමන් හිතවිල්ලක් ආවම ඉසాత වෙනකන අඬනවා. හිතවිල්ල ආවට ඇවිදින බව දන්නවනම් දිනලානේ. කයි වේදනාව තිබුණාට ඇවිදින බව දන්නවනම් දිනලානේ. සද්ද ඇහුණාට ඇවිදින බව දන්නවා දිනලානේ. ඉතින් අර තුනම පැටලවලට අහගෙන හරිනම් මට ගුරුවරයා හරිනම් භාවනා හරිනම් ඇවිදිනකොට කිසිම සද්දයක් ඇහෙන්න බෑ. මං ඇවිදිනකොට කිසිම වේදනාවක් එන්න බෑ. ඇවිදිනකොට කිසිම හිතවිල්ලක් එන්න බෑ. හිතවිල්ලක් ආවොත් දැන් ගිහලා ගුරුවරට කියන්න. හරිද? ගුරුවරයාගේ වැරද්ද අපේ ගුරුවරට දඬුවම් කරන්න යනවා. වේදනාවක් ආවොත් ඒක ගුරුවරයාගේ වැරද්දක්. සද්දයක් ආවොත් ගුරුවරයාගේ වැරද්ද. ඉතින් දුවගෙන කියන ස්වාමීන් වහන්සේ මට හදිසි මම මේ ආයෝ වහන්සේගෙන් පැවිදිලා මට මේක විශ්ල ගන්න ඕනේ. ළමයා මම වැසිකිළියට අඳගෙන බෑ බෑ බෑ ඔබ වහන්සේට වැසිකිළිය හෙට හරි යන්න පුළුවන්. මට මේක වැදගත් කියලා ඉතින් ගුරුවරයා තියලා එන ගහනවා කුරුසෙට තියලා. ඕක තමයි කමටහන් සුද්ධ කරන්න තියෙන්නේ. උන් ඔය කාරණාව දැනගත්තොත් මට මාස 12ක් විතර කිව්වා කමටහන් සුද්ධ කරනකොට පැත්තකට අහගෙන හිටපන් කියලා පන්ති පිටිපස්සේ දන ගහලා තියෙනවා. මම අහගෙන හිටියා. කිව්වේ නෑ මේක දිහා බලපන් කියලා. බලනකොට තේරෙන්න පටන් ගත්තා. මේ කමටහන කියන එක දන්නේ නැති. මූල කර්මස්ථාන ඉස්සර තියාගත්තේ ඇයි කියලා දන්නේ නැති සතිය කියලා දන්නේ නැති කෙනා යම් ආකාරයකට මූල කර්මස්ථානේ අමතක කරලා වෛර කරනවාද ඒකමයි කමඨාන් වාර්තාවේ තියෙන ඒක ගුරුවරයාට කරන ඉංගියක් ගුරුවරයා අව탁සේ කිරීම හැබැයි කියලා තියෙනවා මේ බුරුපණිසාරත කෙලින්ම කියනවා මේ ගෝලයාට මේ දේ ප්‍රකාශ කරන්න බැරි බව 100%ක්ම ගුරුවරයාගේ වැරද්දක් කියලා. ඒ නිසා යා පුළුවන් තරම් ළඟ තියාන අත ගාලා කියන මේක අමාරුයි. ඒක බැරිුණයි කියලා ලකුණු කැපෙන්නේ නැහැ. ඒක මගේ account එකට වැටෙන්නේ මම කියලා දෙනවා කියලා. ඒ නිසා පුදුම විදියට මේ කමටන් වාර්තාව දෙන හැටි භාවනා කරනකොට මෙන්න එකට බැලිය යුත්තේ කියලා ඒ දෙන පාඩම ඒ ස්වාමීන් වහන්සේ ගාවිතර ලෝකේ කොහොක්වත් මම දැකන්නේ. හැබැයි හරිම අමාරුයි. හරියට කටට බටයක් ගහලා මොන හරි වක් කරනවා. ඇසිඩ් වක් කරනවා වගේ අර කොණ්ඩ බම්බු ගන්නවා කියන එක දැකලා තියෙනවද මන් දන්නේ. මුණ බටේ කපලා පුන්නක් උදාලා කට උඩට අල්ලලා වක් කරන්නේ. බම්බු ගෑල්ල තමයි වමඩ අසුද්ධ කරනවා කියන්නේ. මොකද ආහාරකට ඒක විවි ඉන්න වෙලාවක් නැහැ. කරත්තේ ඉන්න ගාම නාස්ට්‍රොන් ගාලා උස්සලා බම්බු ගාලා වක් කරපම කොට කොටස් ගන්නවා. ආහාර කබිව දන්නෙත් නැහැ. රස මිහිර මොකුත් නැහැ. ගෙලිම බොක්කටමයි වැටෙන්නේ. ඉතින් මේ කමටහනේම දෙන්න ගියාම උගව දෙනෙක් හිතන රෙජිමෙන්ටේෂන් කියලා. එහෙම නැත්නම් මේ අපිව හදන්න දෙනවා. මොකද අපි වාතාව දන්නේ නැද්ද? මේ බලනකොට පේන දේ උන්වහන්සේට වැඩිපුර පේනවාද? මේ කියන දේ හරියන්නේ නැද්ද කියලා ඉතින් ආ කර්මස්ථානාචාරවල මාරු කරනවා. භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා. කර්මස්ථානේ මාරු කරනවා. මේ දෙකම එකයි. එයයි ගුරුවරයා මාරු කරන කෙනෙක් එකයි. ඒ නිසා යම් කිසි තැනක මේ අභින්න සංවාසය නිසා ඒ පඬිතියට අපචනය එහෙම නැත්නම් අවජානනයේ සිද්ධ වෙන්නේ නැත්නම් ඒක තමයි බුද්ධ ගෞරවය කියලා හිතනවා. ඒක තමයි ධර්ම ගෞරවය කියලා කියන්නේ. ඒ තමයි සංඝ ගෞරවය කියලා කියන්නේ. ඒ තමයි තමන්ගේ සීලත ගෞරවය. ඒකේ මේ පුද්ගලයාගේ දෙයක් නෙවෙයි. හැබැයි මේ පුද්ගලයා තුළ ඒකට ප්‍රභවය තියෙනවා. ඕන කෙනෙක් ගාව තියෙනවා. අන්නේ ප්‍රභවය ඉස්මතු වෙන විදිහට කමටහන කියලා දීලා, බණ කියලා දීලා ඒ මනුස්සයා තන්නිවේදනේ වුණොත් මනුස්සයා එතන ඉන්න බෑ. එයා වෙනස් වෙනවා. විශේෂ බුද්ධ ගෞරවයක් ඇති කරගන්නවා. ධම්ම ගෞරවය සංඝ ගෞරවය ඇති කරගන්නවා. ඒ ටික තමයි බුදුජානනාථට මේ රාහුල හාමුදුරන්ට ඕනෙලා දෙන්න ඕනෙලා තියෙන්නේ බුදුහාමුදුරුව අහන්නේ කර්මස්ථානයේ චිත්‍රම හිත තියනවාද කර්මස්ථානයේ හිත පිට පයින්නවාද නැත්නම් කර්මස්ථානට වෛර කරනවාද බුබ්බේ කයට වෛර කරනවාද කියලා අහන්නේ සාරිපුත්‍ර සාංශේ නිතර පේන නිසා එපා වෙනවද එච්චර ලෝකේ වැඩ කරන මේ සාරිපුත්‍ර සාංශයට අවධානය කරනවද ඉතින් ඒක තමයි ආචාර ධර්ම මේකේ බාහිරේ සමාජ ධර්ම ඒකයි හැබැයි ඇතුළත බොක්කේ තියෙන්නේ මොකද්ද මූල කර්මස්ථානය මම නෑ කියලා කිව්වට මූල කර්මත්තනේ කවදාත් මාව අමතක කරලා යන්නේ නෑ. ඉඳගෙන ඉන්න මනුස්සයා මට කොච්චර මේ සද්ද ඇහුණා වේදනාව දැනුණා හිතවිලි දැනුණා කිව්වත් මේ ඉඳගෙන ඉන්න බව ඉරියව්ව Taman අමතක කරලා යන්නේ නෑ. ඒක ඉබ්බයි කට්ටා වගේ. ඉබ්බ යනතර ඒක යනවා. ඉතින් ඉබ්බගේ වෙලා තියෙන්නේ ඒක කට්ට බරක් කරගෙන. ඇත්ත ගමනට බාධායි. නමුත් ඉබි කට්ට උදව් වෙන්නේ හිවලා ආපු වෙලාවට. අරසාවට. ඒක නිසා ඕනේ කරදරයක් නීවරණයක් ආපු වෙලාවේ අරසාව කියන්නේ කට්ට ඇතුළට ගන්න කුම්භෝ අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ ඉබ්බෙක් තමන්ගේ කට්ට ඇතුළට ශෝකී අංගයන් ඇතුළට ගන්නා වගේ මනෝවිතක්ක සංසන්දනේ නතර කරලා මම දැන් කය ඇතුලේ ඉන්නවනේ කියන සතුට ගන්න එච්චරයි. එතකොට මේ මිනිස්සු ආරසයි. ඒ වගේ බය වුණොත් එimhe මාව හොයන්න එන්නවා සාරිපුත්‍ර සාංශේ ෂේප් එකේ තියාගන්න. උන්වහන්සේ තමයි ඔක්කොම කරලා දෙන්නේ කියලා බුදුජානහන්සේ මේ දෙන දෑවැද්දේ තියෙන්නේ. ඔබ ඉස්සරහින් තියාගත්තා නම් කමටහන. කායුපස්සනාව ගත්තා නම් ඉතියව තමයි. ඒක යම් තැනක අමතක කරා නම් ඒක ඉතින් බුද්ධ ගෞරවේ නැතිකම, ධර්ම ගෞරවේ නැතිකම, සංඝ ගෞරවේ නැතිකම කියලා කිව්වොත් වහ බොයි මිනිස්සු. මොකද ඒ කාටවත් එහෙම කරන්න ඕනකමක් නැහැ. ඔය කෙරෙන්නේ නම් ඒකයි. එතකොට තේරෙනවා අපේ හිත කොච්චර චපලද, කොච්චර වංචනිකද, කොච්චර ෂටද. මේ ෂටකම වංචනිකම මට අයිති දෙයක් නෙවෙයි. සර්පලද දෙයියෝ මේක මැවුවනම් උග්ගේ අම්මට කියලා ඌට බනින්න. ඇයි අද්දීනේ මේක දාලා මැව්වේ මේක නැතුව මවන්න තිබ්බනේ මේ මැව්වන. දැන් මැව්වට නෙවෙයි අපිට බුදු අර මැවුම් කාර්යය දීලා නැහෙනේ. ඒ කියන්නේ ඕනෝක දැක්කොත් ඔබ මිනිස්සෙක් වෙනවා. මේ දින ෂටගතිය, මායවි ගතිය. ඒක දැක ගන්න නම් වැරද්ද ඉස්මතු වෙන්න දෙන්න. බුද්ධ ගෞරවයෙන් ඉස්මතු වෙන්න දෙන්න දීලා ඒ කිසිම වැරද්දකට අපි කොත් හිතවිල්ලකට අපි කොත් වේදනාවකට අපි කොත් සද්දයකට මේ ඉඳගෙන ඉන්න බව නොපෙන්න ඉන්න තරම් ඉවාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න මොකකටද හැම වෙලාවෙම එන එක ඇවිල්ලා තෝ කඤ්ඤම් මරඤ්ඤම් පෙtti ගහනවා හැම ගහනවා කියලා පිටිපස්සෙන් උලීලි පෑවට කියන හරි බැවිල ඕන තරම් ආ බය කරපන් මට එකම සරණයි තියෙන්නේ පණ තියෙනකම් මගේ මේ බුදු සහෝදරයා මයිත් එක්ක. මම මේක ධර්ම යනවා. බුදුරජාණන් මේකේ පඬිත්කේ නම දීලා තියෙනවා. අන්නේ දේ කරන්න ගියා නම් ඒකේ නාර තේරෙනවා. උප්පත්තියම අපි නිවන් දැකලා තියෙන්නේ. දන්නේ නැහැ, අදහන්නේ මේක අදහන ගතිය තමයි ඔය බුද්ධ ශ්‍රද්ධාව, කුසල ඡන්දේ, අදිමොක්ක වගේ චිත්ත චෛතසික බාටපත් වෙන හැබැයි මේක එක සැරේ වෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි වෙන්නේ අන්නේ ටිකෙන් ටිකෙන් වෙන ප්‍රමාණය ඒ චුල්ල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙන එකට පොඩි ඉඟියක් මේකෙදි සර්වඥයන් සඳහන් කරනවා පංචකාම ගුණේ හිතා පිය රූපේ මනෝරමේ. තමන්ගේ පංචකාම සම්පත්තිය ප්‍රිය රූප වූ මනෝරම වූ මේක අතහැරලා තද්දාහය කරා නික්කම්ම. තමන් මේ ගිහි ගෙයින් නික්මුණා. සුදු ඇඳගෙන ඉන්නේ නැත්නම් తాවකාලිකව නික්මුණයි කියලා හිතන්නකො. ගුරු ඇඳගෙන ඉන්න කට්ටිය හෙට දියුර හරිද කියලා නම් ෂුවර් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් ඒ උනාට බැඳිලා නැතිනේ අපි ගිහිගේ අතහැරලා ඉන්නේ. මේ ගිහිගේ අතහැරියයි කියලා කියන්නේ කාම රූපය අතහරින්න කාම ගුණය අතහරින්න එකනේ. ඒක නිසා යම් වෙලාවක කාම ගුණය යන හිතන හැම වෙලාවකම අපි සිවුරු ඇරලා කියලා හිතනවා. මේ සිවුරේ හිටියට ඔය දෙකේ එකතැනට තියන්න බෑනේ. කාම ගුණේ තියෙන තාක්කල් සිවුරේ නෑ. නැත්නම් අබිනිෂ්ක්‍මණය නැත්නම් අනාගාරික අනගාරික தත්ත්වේ නෑ. අනගාരിക தত্ত্ব ඉන්න තාක්කල් කාම ගුණේ තියෙන්න බෑ. එහෙම නැත්නම් කියනවා කයෙහි හිත තියෙන තාක්කල් ලෝකෙ හිත තියෙන්න බෑ. ලෝකෙ හිත තියෙන තාක්කල් කයෙහි හිත තියෙන්න බෑ. ඒක නිසා මේ දෙකේදී යම් කෙනෙක් මේ කයේ හිත නැත්නම් මේ අරණ්‍යයේ හිත පවතිනවා කියලා කියන්නේ නැත්නම් අරණ්‍ය වාසී හිත පවතිනවා කියලා කියන්නේ මේ කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරලා ඉරිම සඳහා ගත්ත අඩේ මොකද කාමගුණ ඉන්න කෙනා අරණ්‍ය වාසයට කැමති නැහැ. අරණ්‍යයට අපි ආවේ අරණ්‍ය සැප නිසා නෙවෙයි කාමයේ දුරුවන් කිරීමේදී අපිට ආඩයක් අවශ්‍යයි. දැන් මේකේ මම අරන්නේ ඉන්නවා කියන එක අභිරමණය කරන්නේ නැති හැම වෙලාවකම යා ව්‍යංගාර්ථයෙන් කියනවා කාමගුණය අභිරමණය කරනවා කියලා. ඉතින් මෙතෙන්දි බුදුදහම චානවා උඹ මෙච්චර මේ පීරූප මනෝරම වූ මේ කාමගුණය අතහැරලාවිලා මේ නික්මිලා ආපු ඝර වාසයෙන් නික්මිලා ආපු දේ දුක දේවකේ දුක ගෙවන් කිරීම සඳහා දුක්ඛ සන්තෝකරෝයිව මේක නිතර මතක් වෙනවද නැත්නම් මේකට අනුව ජීවත් වෙනවද නැත්නම් මේකට සම්මා ආජීවයේ ගැළපීලාද තියෙන්නේ. අරන්නේ හිටියා, සිවුරු ඇඳගෙන හිටියත්, අනගාരികව හිටියත්, උපාසකව හිටියත්. කාම ගුණ ගැන කල්පනා කරන්නේ අනේ චිත්තක්ෂණ පැත්තක දාන්න. ඒ චිත්තක්ෂණේ තමයි කාම භෝගී. පංචකාම ගුණය තමයි අභිරමණය කරන්නේ. යම් චිත්තක්ෂණයක තමන් දැන් ඉන්නේ ආරණ්‍යක බව දන්නවා ඒකට සතුටු වෙලා සමාදම් වෙනවනම් එයා පැහැදිලිවම කාමගුණ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා යම් වෙලාවක අනන්‍ය වාසය අරුභ්‍රමණය කරන හැම වෙලාවකම එයා මුළු ලෝකෙම දාන දීපු කුසලයේ යට ලැබෙනවා. දාන දාන කුසලයේ ලොකුම කුසලයේ තමයි අපි හම්බ කරපු සියල්ලම මුළු ලෝකයක් දීලා මේ කාටත් දෙන්න පුළුවන් කැලයකට වෙලා ඒක අභිරමණය කරනවා. අන්නේ අභිරමණය තුල නොතේරුණාට අපි දාන කුසලය සක්විති රජ කෙනෙක් කියලා ලෝකේ දන් දුන්නා වගේ කුසලයක් මෙතන සිද්ධ වෙනවා. ඒ කවුරක්වත් ඇදී ගණන් ගන්නෑ. මොකද කුසල් කරනකොට මේ දාඩිය ගඳවා දින්න එපාය. බෙර ගහන්න එපාය. ගෙඩ්ජෙල් වෙන්න එපාය. අලියත් වෙන්න එපාය. හඳුන් කුරු සෝඳ වදින්න එපාය. ඉතින් ඒව මොකක්වත්ම නෑ. කැළිය අභිරමණය කරනකොට ඒ නිසා අමාරුයි ශ්‍රද්ධාවන්තයෙකුට මේ වනය අභිරමණය කිරීම හරහා ලෝකේ ප්‍රතික්ෂේප කරුවයි කියලා කියන්නේ. ඒක හරිය ලස්සන බුදුජානක චූලසෝඤ්ඤත සූත්‍රයේදී ආනන්ද සාන්ති සඳහන් කරනවා අපි ඉන්නේ දැන් පූර්වාරාමේ. යම් කෙනෙක් පූර්වාරාමේ ඉන්න බව දන්නා තාක්කල් ආනන්ද ඒ ධානුදරුවන් පිළිබඳ විශ්වාසයක් මතකයක්. අලියත් අලියත් පිළිබඳ රත්තරන් මිනිමුතු ගැන ඒ මනුෂයාට තියෙන වෙහෙස ඒ ගැන කල්පනා කරලා ආතතිගත වෙන්න ඕනේ හැබැයි අර ආතතියක් තියෙනවා මේ අරණ්‍ය වාසයේ තියෙන දුෂ්කරතාවය. අරණ්‍ය වාසයේ දුෂ්කරකම තියෙන හැබැයි මුළු ලෝකයක තියෙන ආතතිය සහ අසහනෙ නෑ. මේක දන්නවනම් එයා ලෝකයක් හා සම්බන්ධ ආතතියෙන් සහ අසහනෙන් ශූන්‍යයි. දැන් යාට තියෙනවා නම් තියෙනවා අසහනයක් අරණ්‍ය වාසය පිළිබඳව. මේකට කියනවා අර ගොරෝසු ආතතිය සහ අසහනෙ වෙනුවට <clears throat> අරණ්‍ය කියන ආතතිය සහ අසහනෙ බදා ගන්න. අභිරමණය කරනවා. මේක ලස්සන නිසා නෙවෙයි. <clears throat> මම මහා කන්දක් අතාරින්න. මෙහෙම ඉන්නකොට මේ මිනිස්සයා කයට හිත අරගෙන ලෝක සංඥාවත් ගාම සංඥාවත් අසඤ්ඤ සංඥාවත් දෙකම අයින් කරලා කයට හිත ගත්තයි කියලා කියන්නේ එයාට දැන් තියෙනවා නම් තියෙන්නේ කයට සම්බන්ධාත චේසා අසහනේ පමණයි එයා දන්නේ නැත්නම් මේ මේ පුංචි අඩේට වහඟු කරලා ලෝකයක් ආතති අසහන අරණ්‍යයක් ආතති අසහනව දුරු කෙරුවා කියලා එයාට මේ කයට හිත ගැනීම අගයක් ආඩම්බරයක් තේරෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ මගේ කයට හිත ගන්න පුළුවන් වුණා මේ කායනුපස්සනා මේක තමයි සතිය කියන්නේ මේක විශාල ජයග්‍රහණයක් කියලා. ඉන්න ඉන්න ඉරියව්වේ කයට හිත ගත්තනම් එයාට නොබෝ කලකින් මේ චින්තාමය ඥාන හරහා එහෙම නැත්නම් අන්වේ ඥාන හරහා තේරෙනවා කය කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. නමුත් ඒක දන්න අසහනයක්. දන්න ආතතියක් ඒකට වාංගු වීම හරහා අබිරමණය කිරීම හරහා ප්‍රසාදයටපත් වීම හරහා ප්‍රමෝදයටපත් වීම හරහා ලෝකයක් අසහන මත නැති වුණා අරණ්‍යයක් අසහන ආතති නැති වුණා ඒ නිසා මේක සාපේක්ෂව සංතන්දනාත්මකෝ ශූන්‍යයි ආතතියෙන් ශූන්‍යයි කියලා දැනගන්න එක තමයි අපි ඔය ඉස්සරහින් තියාගත්ත ගාථාවේ සර්වචන්සේ සඳහන් කරන්නේ පංචකාම ගුණේ හිටවා පීරූපේ මනෝරමේ සද්ධාය කරා නික්කම්ම දුක්ඛසන්තෝ කරෝයිව. ඒ දුක විශාල ලෝකයක් හා සම්බන්ධ ආතතිය සහ අසහනය, විශාල අරණ්‍යයක් හා සම්බන්ධ ආතතිය සහ අසහනය, කයට හිත ගැනීමෙන් සහ කයේ හිත අබිරමණය කිරීමෙන් දුක ගෙවම් කරනවා. මේ කියන්නේ නිවනෙන් 190ක් විතර ඉවරයි දැන්. ලබලා. කවුද අනුමත කරන්නේ? කවුද දන්නේ මේ කයට හිත ගැනීම නිවනක් කියලා? ඒ කිසිම තැනක අටුවාව සඳහන් කරන්න අටුවා චානල සාසනයට පුළුවන්කමක් තිබිලා නැහැ. මොකද අටුවා චානල අටුවා පොත් කියලා තියෙන්නේ ජිනාමගේ පින්නවා බාලා අවුරුදු 1000කට විතර පස්සේ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා මේ කය ගැන හිත තියලා හරියන්නේ ගමේ පන්සල ලොකෝට හැදුවොත් බුද්ධ ආගම තියෙනවා. පන්සලේ හැමදාම බෝධි පූජාව තිබ්බොත් බුද්ධ ආගම තියෙනවා. පාරට දිගට කාපට් දාලා තාර දාලා තියෙන බුද්ධ ආගම තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ ගමේ නිකායේ අධිකරණ සංගනායක වුණොත් අන්න නිදාසිත බුද්ධාගම තියෙනවා කියලා මේ දීපයක නිසා අවසානයේ අර මනුස්සයාට මේ ලබාගත් අත්භාවය මනුස්සත්ත්ව භාවය ඒකට සමාදන් වෙන එක අවජාන අවචාවට ලක් වෙලා තියෙනවා. ඉතින් භාවනාවට බයයි. මොකද භාවනා කියන්නේ ඔය තරම් ගැඹුරු ඔය තරම් අමාරු දෙයක් නෙවෙයි. මේක අමාරු වෙලා තියෙන ඉදිරිපත් කරලා තියෙන ස්වභාවය නිසා. නමුත් මම මේ බුදුරජාණන් වහන්සේ කියන මේ දුෂ්ක මේ නිවන් ගමන දුසිල් සැහැල්ලු කරන්න හදන කතාවක් නෙමෙයි කරන්නේ මම මේ කරන්න හදන්නේ අපි මේ කොච්චරක් පටලවාගෙන තියෙනවද මෙච්චර මේ ලස්සන මේ කය එහෙම නැත්නම් මේ ඉරියව්ව තමයි කය ගියාසී කියන කායගත සතිය මෙච්චර ඇසුරු කරන්න පුළුවන්කම තියෙද්දී ඒකට ව්‍යංගාර්ථයෙන් වෛර කරලා ආනාපානෙ පිටුන්නේ ආශ්වාසය පිටු ප්‍රශ්වාසය පිටුන්නේ මට ආනාපාන භාවනාදී ආශ්වාසයේ මුල පේන්නේ මැද පේන්නේ නැහනේ. අග පේන්නේ නැහනේ කියලා මේ අම් නිකන් හම්බෙච්ච හරකය අම් බලන්න උත්සාහ කරනවා. මේ ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක දන්නවනම් හිත මේ රාහුල පුංචාඳුරු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අව탁සිරු කළා නැහැ. නිතරම අව탁සිරු නොකරපු ගතිය තියෙන තාකල් උන්වහන්සේට බුදුහාමුදුරන්ගෙත් බුද්ධ ගෞරවයේ ශ්‍රද්ධාව හිටිනවා. ගුරු ගෞරවයත් හිටිනවා. එතකොට යාට සතුටු වෙන්න පුළුවන්. ඒක පැවතින තාක්කල් මගේ මහානකම වැවෙනවා. ඒක පවතින තාක්කල් මගේ කමට අහන වැඩෙනවා. ඒක පවතින තාක්කල් තා දුක්ඛසන්ත කරෝ ඉව දුක ඉවස අවසන් කිරීමේ කටයුත්ත මම සැදී පැහැදී සිටගෙන ඉන්නවා කියලා. ඒ නිසා ඉන්න ඉන්න ඉරියව්වේ මේ අර පර්ත් වල ගියාට පස්සේ ඒත් ප්‍රශ්න ඔක්කොම අහලුණාට පස්සේ ඒක නෝන මාත් ඉතාමත් බැගෑපත්තට දුර ඉඳලා මං ආයෙ සාංශ මට ප්‍රශ්නයක් අහන්න ඕන කියලා ඉතින් ඇහුවා. ඇහුවාම කියන්නේ මොකද්ද? මට එච්චර මතක නැහැ මම ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ පේනවා හැබැයි ප්‍රස්වාසය අග පේන්නේ නැහැ එනදන් ආශ්වාසය වල ප්‍රස්වාසය නැත් ආශ්වාසය ප්‍රකට නැහැ මොකක් හරි කිය. ඉතින් මම අවයි ආශ්වාස ප්‍රස්වාස දෙකේම අංග ප්‍රත්‍යංග නොපේනට ඉඳගෙන ඉන්න බව තේරෙනවාද කියලා. ඔව්. මම කොහේ එක පැය දිගම ඉන්න වෙලාවේදී පැයම ඉඳගෙන ඉන්න බව දන්නව ඔක තමයි rahat වෙනවා කියලා කියන්නේ. අනේ සංස මම නම් rahat නැහැ. කිව්ව එක පාරට මොකද හරි බයයි මේ චිත්තක්ෂණයකටවත් නිවන කියන එක අත්දකින්න පුළුවන් දෙයක් කියලා බලන්න බයයි. ඒක පේනවා මරණයෙන් මත්තේ එහා ලෝකේ තියෙන්නේ දැන් තියෙන්නේ පාරමිතා පුරණක විතරයි. මම කිව්වේ ඕගොල්ලෝ පිළිගත්ත නැතුව වෙනම දෙයක්. තමයි වාඩි වෙලා ඉන්න වෙලාවේ. ඒ වාඩි වෙලා ඉන්න පැයේම හිතවිලි ආවත් වේදනා ආවත් සාද්ද දැනුණත් ආනපන මුලම දවෙ නොදැනුණත් මම මේ ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් ඒක රහතන් වහන්සේ නමකට විසක වෙන කාට කරන්න බෑ. ඔච්චරයි තියෙන්නේ කියලා. පුදුම අපහසුකටපත් වුණා මුළු සභාවත්. ඒ අහපු නෝනත් මේ නිවන කියන එක මේ ජීවිතයේ සාපේක්ෂව අත්දකින්න පුළුවන් එකක් කිව්වට පස්සේ. ඒ තරම් බයෙන් මේක ඈත්කලා තියෙන්නේ මොකක්ද මේ නිවනට ද්වේෂ කරනවා. ඒකට කියන්නේ fear of freedom කියලා. නිදහස එනකොට නිදහසට බයයි. අපි කවුරු හරි දන්න කියන එකක් ලං කරගන්නවා. ඒ fear of freedom කියන එක මානව මනසේ ඉතාමත්ම ගැඹුරට තියෙන එකක්. ඒක එරික් ෆ්‍රොම් කියන මහත්තයා පොතක්ම ලියලා තියෙනවා. මිනිසෙකුට නිදහස දුන්නොත් වහකාලා මැරෙනවා. ඔය කරදර තියෙන තාක්කල් තමයි නිදහස ඉල්ලන්නේ. නිදහස දුන්නට පස්සේ ඌ නිකන් මැරෙන්න මරන්න ඉන්න මිනිස්සු කඳුරු කාමරයකට දාලා නිකන් හිටපිය කියලා දවස් හත දුන්නාට පස්සේ ඌ මැරෙනවා. අය මරන්න ඕනේ නැහැ. නිදහස දුන්නොත් කාට හරි උඹට මොනවත්ක්වත්ම හිතේ ඉඳලා කරන්න ඕනේ එක පැයක් හිටපන්. වහකාලා දෙන්න නැත්තම් පුදුමයි. මට ටෙලිෆෝන් කෝල්ලක් කරන්න දෙන්න ගෙදරක වයිෆ් කිය මොකද වයිෆ් කිය බඩේ අමාරුවක් තිබ්බා. ඒක පොඩ්ඩක් බලුවේ නැත්තම් මට විවේක වෙන්නේ නැහැ කියලා. ඉගෙන අර බඩේ එකක්ම නැත්තම් ඌට ඉන්න බෑ. ඌරු හදන්න බලන්න හොඳට පිංගඟටොල් දාපු ගේක දාලා උන්ට ලෙඩක් හැදෙනවා රත් වුණතාවය කියලා කක්ක ටිකක් කාපු ගමන් ටක් ගාලා දණිපිනවා. මේ තන්නේ කර සිමෙන්ති දාව පොළවේ ඌර ජීන ඌර හදන්න බෑ. ඌට වෙනම ලොකු බක්කියක් හදලා ඒකට පස් ගෝණ දෙක තුනක් ගෙනත් දාපම ඌ අරගේ බස් බස් කාලා ගහනවා. අර ජරාව කෑවට පස්සේ බොක්ක හරියනවා. මගෙත් තියෙන කාලයක් ඒ දවස්වල මට මේ සයිවර් බඩ කඩේකට ගිහලා කෑවේ නැත්තම් කාලයකට සැරයක් උල වගේ. කොහෙන් කෑවත් ඉඳපු ගාන කියලා සයිබර් කඩේට ආවම දවස් තුමාණයක් දැන් බඩේ ලියනවා. එතකොට ගෙදර ඇවිල්ලා බැනුම් අහනවා කිලෝරක් නැතුව අනලොක් කරනවා. හැබැයි නිකමට අර ගිහිලා කාලා එන්න ඕනේ. ඒ වගේ ඌරු ගතියක් තියෙනවා අපි. කෙලස් ටිකක් නැත්නම් මේ ජීවිතේ ගැට ගන්න බෑ. නිසා කාටට දෙන්න තියෙන ලොකුම දඩුවම තමයි හරි උඹට දෙනවා සුමානයක්. කතා කරන්නත් ඒවා මුකුත් නැහැ භාවනා කරපන් කියලා දෙන්න පිස්සු හැදුන් නැත්නම් පුදුමයි. ඒ තරම් අපි මේ විවේකයට බයයි. අපි හදාගෙන තියෙන ඔක්කොගෙන් බලන්න විවිධ රූප බලන්න, විවිධ ශබ්ද අහන්න, ගන්ධ රස පහසෙන් නලවන්න හදාගෙන ඉන්න එක අපි කියනවා භවණ කියලා. අරණ්‍ය වනසේ දාසයල ගිහිල්ලා මොනවත්ක්ම නැතුව දන්න කිනව කිසිම දෙයක් නැතුව ඉන්න කියන්නේ කාන්තාරක මැද දන්න කියන කිසිම දෙයක් නැතුව ඉන්න කියන්නේ මහමෝදක් මැද දන්න කියන කිසිම දෙයක් නැතුව ඉන්න කියන්නේ දිශා මාරු වෙනවා කියලා එකක් කරනවා. උතුරු දකුණ දන්නේ, දවල් රැ දන්නේ කරකොල ඇතරියවා. ඒ තමයි ජීවිතේකට වෙන්න භයානකම දේ වැලි කතරක තනි වෙන්න ඕන. මහමෝදේ ගොඩබිමක් පේන්නේ නැති තැනක තනි වෙන්න ඕන. හත් දවසකින් යත් එළියට එන්න බැරි හත් ගැලේක තනි වෙන්න ඕනේ. අන්න එදාට පේනවා මනුස්සයට ඒ වටේ කක්ක ටික නැත්තම්, දන්න සංඥා ටික නැත්තම් එහෙනම් ජීවිතයක් නැහැ. ඒක රැකගන්න තමයි අපි මේ භාවනා කරනකොට ඒ ඒ සංඥාවල් තියාගන්න තමයි හදන්නේ. නමුත් ඒ සංඥා අඩුවීමේ ප්‍රවණතාවයක් බුදුහාමුදුරු කියන්නේ ගමක සංඥා නැහැ, අරඤ්‍ය සංඥාව තියෙනවා. අරඤ්‍ය සංඥාව නැහැ, ඉරියාවේ සංඥාව තියෙනවා. අර ඉරියව්වේ සංඥාව නැහැ ධාතු අතරින් එකක සංඥාව තියෙනවා වායෝ පොට්ටබ්බ ධාතුව. ඊට පස්සේ ඒකත් ගෙවම් කරනවා එමීට එමීට එමීට ගෙවම් කරන ක්‍රමයක්. ඒ නිසා හැඟුම්overline කියනවනම් ආචාර ධර්ම පැත්තෙන් කියනවනම් සමාජ ධර්ම පැත්තෙන් කියනවනම් උපාධ්‍යයන් වහන්සේත් එක්ක ඇසුර ගෞරවනීය මට්ටමක තියෙනවා. උන්වහන්සේ උගා වැඩ තියෙන කෙනෙක් උඹට උරතල් කරගෙන ඉන්න වෙලාවක් නැතුව ඇති. උඹ අවුරුදු 7ක කුමාරයෙක් උඹට උරතලේ ඕනේ. නමුත් ඒ උන්වහන්සේට වෙලා නැහැ. ඒ තියෙද්දි උඹ මේ අබින්න පච්චවෙක් අබින්න මේ සංවාදේ නිසා ළඟ නිතර ඉන්නවයි කියන ගතිය නිසා හෝ ඒ උණ්ඩ ලෝක රාජකාරී කටයුතු ගොඩක් කරනවා කියන නිසා හෝ ඒ කෙනා පිළිබඳව අවධානනයක් ඇති වෙලා තියෙනවා කියලා අහන්නේ මේ බුදුහාමුදුරුවෝ ඇත්තටම මට දෙනවා රාහුල කුමාරයෙන් අහන්න අයිතියක් තියෙනවා අපෙන් අහනවට වැඩිය. මොකද අපි ළඟත් ඒක තියෙනවා අහන්න කැතයි. හැම කෙනෙක්ම ගුරුවරයාට වෛර කරනවා. කොච්චරද කියනවනම් හැම දරුවෙක්ම තමන්ගේ දෙමාපියන්ට වෛර කරනවා. දැන් මෙතන වෙන shift එක මොකක්ද දන්නවද? දෙමව්පියන්ට වෛර කරලා හිතපු එක ගුරුවරයාට වෛර කරන්න පටන් ගන්න එක තමයි පැවිදි වෙනවා කියන්නේ. දෙමව්පියෙකුට අකමැති. ඊටසේ මේ ගුරුවරයා අමතක කරලා වෙන ගුරුවරයෙකුට යනකොට මේ ගුරුවරයාත් කැමති. මොකද ගුරුවරයාටත් ඕනේ වෛරය. මේ ලෝකේ දුවන විසම චක්‍රය පොඩ්ඩක් බලන්න. අපි ගුරුවරයෙක් ළඟට යනවයි කියලා දැන් අපි කියන්නේ අම්මා තාගත්තට ප්‍රේමය ලබන කෙල්ලේ කොල්ලෙක්ගේ ප්‍රේමය වෙනුවෙන් අම්මල දාත්ලා පොල්ලක් දානකොට අම්මල දාත්ලා වෛර කරනවනේ. මගේ ප්‍රේමේ අම්මා මානෙන් උදුම්මා නැතු ආදෝ වෛර කලේ. ඒක අහනවා අම්මගෙන් මේ අම්මෙන් අහනවා උඹ අම්මේ ඔබ කවදා ප්‍රේම කරලා නැද්ද කියලා. දැන් මේ අලුත් ආපු ප්‍රේම මේ බල්ල බැහැ දිහා ඇතුළේ තියෙන ප්‍රේමය කොච්චරද කියන එකට තියෙන එකම බාධාව තමයි අම්මයි තාත්තා. ඒකට අම්මට තාත්තට වෛර කරනවා කියන එක ප්‍රේම ලෝකයේ ස්වභාවික අංගයක්. ඊට පස්සේ දැන් මේ ප්‍රේම කරනකම් වල්ලබ බැඳ දවසින්ල ඌට වෛර කරනවා. ඊට පස්සේ දික්කසාදකට මහන්සි වෙනවා. එතකොට අල්ලපු ගෙදරකට වෛර ප්‍රේම කරනවා. මේකම තමයි පැවිදි ජීවිතේ එනකම් පැවිදි වෙනකම් ගෙදර ගෑනිටයි අම්මලා තාත්තලා බැන බැන ඉන්නවා. මියුන් නිසා තමයි මට පැවිදි වෙන්න නැත්තේ. ඔක්කොම උන් තමයි කණ්ඩ දෙන්නේ, බොණ්ඩ දෙන්නේ, අභින්න සංවාසය දෙන්නේ. ඔක්කොම ටික කරන්නේ අම්මයි තාත්තා උන්ට වෛර කරනවා. වෛර කරලා ඉවරලා ඊට පස්සේ ඒ වෛරය ගුරුවරයාට මාරු කරනවා පැවිදි වෙනවා කියන්නේ. එදා ඉඳලා ගුරුවරයාට වෛර කරනවා. කවුරු හරි දන්නේ නැත්නම් ඕක හදන්න එපා ගෝලිය. ඔය දැන් මොන මේ කවුදර මේ තේම්ස් පුඩිසියාරේ ආමතුරුන්ගේ එක දවසක් කියවිලා ඇදී හොඳ ආමතුරු මේ නැගදී නඩුවට පැටලිලා දැන් එළියට ඇවිල්ලා ඉන්නවලු ආයසරය. මං කකුල් දෙක මෙරික මෙරික හිටියා ඊට පස්සේ කවදා ධම්මජීව ආමතුරුන්ට මගේ කකුල් මෙරික මෙරික ඉන්න වෙලාවක් නැහැ ගිහිල්ලා වැඩක් කරගන්න. හරියට බිසි මං කො නැහැ ඉතින් යාළු වෙන්න තියෙන එකම ක්‍රමේනේ කියලා ඊට පස්සේ මම භාවනා කරන්න නැති කියලා අනේ බන්දිලා හිටු පිස්සු කතා කරනවා අපි මොන භාවනා කරනවද? හරි අවංකයි ආමතුරු. ඊට පස්සේ කියනවා අපේ ලොකු ආමතුරු තාම ජීවත් වෙනවා තාම ලින් ළඟට ගිහිල්ලා සිවුරු පැටියෙන් වතු බාල්දිය අරගෙන ඇල්ලතුර නානවා මිසක් කිසිම ගෝලයේ කිසිම උපස්ථානයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාදා සෙල්ප දෙයක් පාවිච්චි කරන්නේ. තුන් සිවුර විතරයි. මට ඒක පුදුම හිතෙනවා මම අද මෙතන ධම්මජීව හාමුදුරුවෝ දකින්නේ ලන්ඩන් ආවේ උන්වහන්සේත් එක්ක හිටපු නිසා. මං කියන ධම්මජීව හාමුදුරුවෝ මට වෙලා තියෙන දේ. මගේ ළඟ පැවිදි වෙන හැම ගෝලයාම ඉස්සල්ලාම අහන්නේ කවදද මට પાස්පෝර්ට් එකක් කරන් දෙන්නේ එද ලන්ඩන් ලොකු හඳුර ගන්න බැරිදලා ඉන්නේ. කවදාද මම ලන්ඩන් නරයි යන්නේ. ඒක නිසා මම හරකුන්ගේ අංගානට පැවිදි කර මයිල් ගානට ගෝලයේ හැදුවට අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කවුරක්. මොකද මගේ ගුරු හඳුරගේ මම දැක්කේ අහිංසකකම කවදාකවත් උපස්ථානයක් බලාපොරොත්තු වෙන තමන්ගේ වැඩ කටයුතු කරනවා. මම ඇවිල්ලා දැන් ලන්ඩන් සංගනායක වුණා. සංගනායක වුණාට පස්සේ මයි ළඟ පැවිදිට එන්න සෙනඟක් එනවා දැන්. එන්නේ මොකටද? කවදද પાස්පෝර්ට් එක ගන්න කවදද ලන්ඩන් විහාරයට අරගෙන ගිහිල්ලා තේම්ස් බ්‍රිටිෂ් විහාරේ මට උගන්වන්නේ. ඉතින් එතකොට මම දන්නවා ඒකව මයි ළඟට එන්නේ මොනව බලාපොරොත්තුද කියලා. පුදුමාකාර බලාපොරොත්තු සුන්වීමක් තියෙන්නේ. මයිල් ගානට පැවිදි කරාට අංගානුරත් ඉතුරු වෙන්නේ නැහැ ඒ වගේම ධම්මජීව හාමුදුරුවගේ මෙහි ඇවිදිනවනේ ඔය පතංගේ බණ උගන්නන්න වන්න කරලා යන්නේ කිව්ව ස්ථානේ. අපි භාවනාව දන්නවා, අපි ඉංග්‍රීසි දන්නවා, අපි අරණ්‍ය වාසී, අපි සිංහලත් දන්නවා, අපිට බණ කියන්නත් පුළුවන්, අපිට කමඨාන සුද්ධ කරන්න පුළුවන් කියලා පන්සලේ ඉන්න හාමුදුරන් පුළුවන් තරම් කක්ක දාලා යනවා. ඊට පස්සේ ගිය දවසේ ඉන්න දාගේ සභාව දෙකට බෙදුවා කියලා. අර ගිය හාමුදුරු ගෙන්නලා දෙන්න ඔබ හන්දට ඉංග්‍රීසිත් බෑ, කමඨාන දෙන්නත් බෑ, සිංහලත් බෑ, බණ කියන්නත් බෑ, අල්ලිත් අත ගන්නවා කියලා අපිට බයිනවා. ඒ නිසා මම මේ ධම්මජීව හාමුදුරන්ට කැමතිත් නෑ කිව්වා ඉතින්. නෑ ආවොත් අර ඉන්න කට්ටිය ඔක්කොම අර පිටින් එන කුඹලාව දිහානේ බලන්නේ. ඉන්න ආමතුරෝ ගණන් ගන්නෑ. මේ මේ ශාසනේ සත්‍ය ධර්ම. මේකම තමයි මේ ඉන්න ඉරියව්වට අකමැති වෙනවා. කියන්නේ නිතර පේනවා. නිතර තියෙනවා. කවදාකවත් හිතන්නේ ඒක නිවන් මාර්ගය කියලා. ඒ වෙනුවට හිතනවා නෑ නෑ මේ මොකක් හරි අලුත් කර්මස්ථානයක් කියලා එකක් තියෙනවා. ඒකට ගිය ගමන් ඔන්න උඩ නගිනවා. ඉනි මගේ කවි විහිල්ලා පුරයක් තියෙනවා තැනක් තියෙනවා. ඒකේ ලකුණක්වත් නැහැ. මේ දන්න සාඩිය ගඳ ගන්න ශරීරෙමනේ තාම තියෙන්නේ. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. බුදුජානසේ ඉවන දෙනවයි කියලා මොනම දෙයක්වත් පිටින් අපට දෙන්නේ නැහැ. මේ ලැබිලා තියෙන දේ දිහාම වෙනස් විදිහට බලන්න කතා කරනවා. ඒකට මේකේ තියෙන වටිනා දේ තමයි අපි යම් කිසි තැනක් ගැන දන්නවනම් ඒ කියන්නේ අපි ආස්වාසිය දන්නවනම් ඒ ප්‍රස්වාසිය නෙවෙයි කියලා තේරුම් ගන්න එක තමයි යෝගේ තියෙන සාපේක්ෂතාවය කියලා කියන්නේ. ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා අහුවාම ඉතින් ඉඳගෙන ඉන්නේ නැටි අපිට කියන්න බෑ. ඇවිදිනකොට මට මෙහෙම වැටෙන්නේ දැන් ඇවිදිනව නෙවෙයි. මොකද ඇවිදිනකොට මම කකුල් දෙකට බර වැටෙන්නේ දැන් ඉඳගෙන ඉන්නකොට කකුල් දෙකට බර වැටෙන්නේ නැහැ. එහෙම කිව්වනම් ආයේ මේ ප්‍රශ්නේ මේ උත්තරේ කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි තමයි ඉඳගෙන ඉන්නකොට උඩ යනවා වැටෙයි. ආලෝකයක් වැටෙයි. නෑ මොකක්වත් නැහැ. ඉතින් චෝදනා ස්වරූපේ කතා කරන්නේ. මේ දන්න සාමාන්‍ය බුද්ධිය කියන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට මම දන්නවා ඇවිදිනව නෙවෙයි කියලා. මොකද ඇවිදිනකොට මට කකුල් කොටු වෙනකන් යන්නේ. ඉඳගෙන ඉන්නකොට එහෙමයි කියලා. මේ කාරණාවයි මේ විසරදත්වය කියන්නේ කියලා. මේ කාරණාව මේ සාපේක්ෂකත්වය කියලා කියන්නේ කියලා. මේ කාරණාව දැනටත් අපි උපේලා තියෙන එකක් කියලා. තියෙන්නේ මේක කියාගන්න බැරි එකයි කියන ප්‍රශ්නේ අපි තේරුම් ගත්තා නම් අපිට තියෙන්නේ මේ ඇතුලේ ඉන්න මේ මමයා. එහෙම නැත්නම් පැත වෙන පැත්තකින් කිව්ව අපි ළඟ ඇතුලේ තියෙන මේ මිනිස්සකම. මතුවෙන්න දෙන්නේ නැතුව මේ කොයි දෝලුවට දාපු මේ මම ආයනයක් මේ මාන්නයක් මේ තෘෂ්ණාවක් ඉදිරිපත් කරගෙන කවදාවත් ළඟා වෙන්න බැරි එකට මේ මම එක් හදාන යන ගමන මිසක් ඇතුළත තියෙන හුදු මානව ගතිය අපේ මතු කෙරුවා නම් ඒ මනුස්සයා දුක්ඛසන්ත කරෝයිව දැන් දැම්ම දුක අන්ත කෙලවර කරනවා කියන්නේ සාපේක්ෂ දුක්කට කෙලවර කරනවා ඒක සමාදන් වෙන්නේ නැතුව ওই කියන මාර්ගඵලයක් හෝ නිවනක් ගන්න බෑ මොකද දෘෂ්ටි කෝණය වැරදි මිච්ඡා දිට්ඨි එනිසා මේ දිට්ඨිජු කම්ම කියලා කියන්නේ මේ Taman ඉස්සරහින් තියාගත්ත කර්මස්ථානයේ හැකියතාක් දුරට ඇසුරු කරන්න දැනගන්න ඕනේ ඒක අමාරුයි. මොකද කය කියන්නේ සැපක් නෙවෙයි. හැබැයි ලෝකයක් දුක් කරදරවලට වැඩිය ගමක් දුක් කරදරවලට වැඩිය අරණ්‍යයක් දුක් කරදරවලට වැඩිය කය දුක් කරදර ටික ප්‍රමාණ කළ හැකි. අන්නේ ටික හෙලි කරලා කියන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකාට තේරෙනවා. මේ මිනිස්සයා සාපේක්ෂව දුක ගෙවන් කිරීම දන්නවා. දුක්ඛ සන්ත කරෝයිව. ඊට පස්සේ තියෙනවා ගමනක් කය දිගට යන. ඒකට මම හිතන්නේ අපි ටික ටික ටික ටික සූත්‍රයේ දිගේ ඉස්සරහට යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට මේ දේ සඳහා ඒ ඒ ওই කියන කාරණාව තේරුම් ගත්තොත් අවශ්‍ය කරන සම්පූර්ණ පරිශනාකාරය ලැබිලා තියෙනවා. සියලු දැනුම තියෙනවා. නමුත් අපි ළඟ තියෙන sannivedana ප්‍රශ්නය. මේ පේන දේ පේන හැටියට දකින්න කියන්න බෑ. අපේ තියෙන මතිමතාන්තර නිසා නම සර්වඥාන්සි දන්න එක සර්වඥාන්සික ප්‍රශ්නයක් කියලා. උන්වහන්සේ අපට নানা විදිහට අපිට බහතෝරලා දෙනවා. කොහොමද මේක හෙලි කරන්න කියලා ඉතින් මේ සංසිද්ධියේ සාමාන්‍ය කෙනෙකුට සමාජාර්ථය ගන්න පුළුවන් ආචාර ධර්ම පැත්ත. ගැඹුරෙන් බන්න විපස්සනා කරන කෙනෙකුට තමයි මේ මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමේ තියෙන ආරම්භයේදී තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම හරහා මේ නෙවෙයි නිවන. මෙන්න මේ විදිහට එක එක එක එක ගලවගෙන යන ගමන තේරෙන්න පටන් ගන්නවා මේ වගේ තට්ටු හතරක් විතර ගලවනකොට. ඒ නිසා ඒක ක්‍රමයෙන් සිද්ධ වෙනවා නම් ඒකට බාධා කරන්නේ නැතුව ඒක එච්චරම ප්‍රිය ලැබෙන සුඛදාය ගමනක් නෙවෙයි. නමුත් මේ කටයුත්ත සිද්ධ වෙනකොට තමයි තමයි ඉස්සලම තේරෙන්නේ. අන්න ඒක තේරෙන්න අවශ්‍ය කරන්නා වූ පෙරදක්ම එනත් අපි කියන ලෑස්තිලා යන ගම නැත්නම් ඒකට අදිමුඛය කියලා කියනවා. අන්න ඒ පින්සාද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. මේ ධර්ම දේශනාව මෙතනින් නැත කරමු. සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පොඩි පරණ චාරිත්‍රාක් තියෙනවා මේ බ්‍රහස්පන්ද ධර්ම දේශනා කරනාම පොඩ්ඩක් වෙලා අපි ඒ ආසනයේ ඉඳගෙන පොඩි ධර්ම සාකච්ඡාවකට වෙලා ගන්නවා. කාට හරි මත ප්‍රකාශ කරන්න ප්‍රශ්න කරන්න කියන්න යමක් තියෙනවා නම් ඊට පස්සේ අපි ඊතාවතා තාති කාතා සජ්ජහනා කළ සචිවාරය සමාප්ත කරනවා. මේ කාට හරි මේ විදි මේ අවස්ථාවේ කිවිතු කළ යුතුමක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා නැත්නම් අපි යනවා දිව්‍යයන් පින්දීම ආදී කටයුතු කරලා දේතනා රවණ සචිවාරය සමාප්ත කරනවා. ඒ අරමුණයි අරමුණ ග්‍රහණය කරගන්න කෙනයි කියලා දෙන්නේ ප්‍රකට වෙනවද සයින්ද? එතකොට ඒ අරමුණ ගැන දැනුම එනකොට ඒ අරමුණේ අරමුණට ඒ අරමුණ වෙන එතකොට අරමුණ ඒ දැන්ම ආපු අරමුණ හොයාගන්න ඇත්තේ නැහැ. ඕන එතකොට එතකොට අරමුණ හොයාගෙන යනවා කියන එක ඒක මායාවක් දෙසයින්නාසි. අරමුණ ගැන දැන් වෙනකොට අරමුණ දැන් කියන්නේ දැනගන්න දේ දැනගන්න කෙනෙකු ඉතුරු වෙනකොට ඒක මනෝ මට්ටම. එතකොට ඒ දැනුව ආපු අරමුණ අහලකවත් නැහැ. ඉතිසල කිව්වනේ අරමුණ සහ තමන් බලන කෙනා වෙන් කර ගන්නකොට දෙකක් වෙනවයි කියලා. ඒක දෙකක් තියෙනවනේ. දැන් කියනවා අරමුණ දිහා බලනකොට අරමුණ තුනි වෙලා නැතිලා යනවා කියලා. එහෙනම් ඔය කියන ප්‍රකාශය මම කියන එක එකමද කියවෙන්නේ? ඒ කියන්නේ අපිට එන නෑ නෑ මම කියන එක හරිද කියලා මං අහන්නේ. ඔය කියපු එකමද මම කිව්වේ නැත්නම් මම පටලවා ගන්න. මම කියන්නේ ස්ථාවරලී පරිණාමය කියන්නේ අරමුණෙන් දැනුමක් අපි ගන්නවනේ. ඒ දැනුම ඒ දැනුම එන්න හේතු වෙච්ච අරමුණ එතකොට අහලකවත් නෑ. එතකොට ඒ දැනුම ඒ අරමුණද මේ අරමුණ හොයන්න යන එක මායාවක්ද කියලා. හරි ඒකට අපි අවස්ථා දෙකම ඉස්සලා අරමුණක් තියෙනවා. බලනකොට අරමුණක් නෑ. එච්චරම මම කියන එක ඉතින් බලන එකට විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා නොකරුවොත් අරමුණක් තියෙනවා. විපස්සනා කරලා බලුවොත් ඒ අරමුණම නෑ කියලා යාම මේ සාධනීකරණය කරනවා. එතකොට මේකට ප්‍රතිපදාව කියනවා. ඉන්සා සස්සතෝ විය ඛාදති පස්සතෝ විනති කිංචන. බැලුවොත් ඇත්තාසේ පේනවා. මේ සාමාන්‍ය විදිහට ඇත්තාසේ වෙන බැලුවොත් නෑ. සස්සතෝ විය ඛාදති. බැලුව බැලමට මේනේ පවතින දෙයක් තියෙනවා කියලා. පස්සතෝ නත්ති කිංචන. මේක දකන්න බැරි එක තමයි මේ මේ කියන්නේ fear of freedom කියන්නේ. මේක දකපු නැති කෙනෙක් මේ මේ මේ පරිශදේ නෑ. කිසි කෙනෙක් මේක විශ්වාස කරන්නේ නෑ. තීන දේ පේනවා, පේන දේ තියනවා කියන මුලාවෙනේ අපි ඉන්නේ. බුදුදහමේ කියනවා තීන දේ නෑ. මෙතන නැති දෙයක් තියෙනවා. කියන්න බැරි කියන්න බැරි නිවනක් කියන එකක් තියෙනවා. ඒක අල්ලලා පෙන්නන්න බෑ. කහ පාට රතු පාට එකක් නෙවෙයි. ඒ නිසා අපි මුළු ලෝකයේ අද පොඩි දරුවෙකුට උගන්වන මේ පචේ දරුවන්ට උගන්වන පචේ ඇති දේ තියෙනවා තියෙන දේ පේනවායි කියන පචේ මතනේ භෞතික විද්‍යාව යන්නේ. ඉතින් ඒක අපි ඒක නෙවෙයි ප්‍රകൃතිය අපි. මොනම දෙයක් හරි බැලුවොත් ඒක නෑ කියන එකයි ප්‍රകൃතිය. මිනිගු දිහා බලනවා මිනිගුවක් කියලා යමක් නෑ. හීනක් දිහා බලනකොට හීනේ කියලා කන්නේ. ඕකට විද්‍යාගාර ඕනේ නෑනේ. ඒක කවුරුත් දන්න දෙයක්. ඒක මකන්නනේ මේ විද්‍යාගාර හදලා ඉවරලා මේ ඝනය ද්‍රව වායු තාප අනම්මනම් කියලා මේ පොඩි කාට දාන කුණු හරබේ මකන්න කොච්චර තමයි මැකුවට පස්සේ තුරට වෙන්නේ උගේ පෞරුෂත්වයේ ගියා ඩිග්‍රිය ගියා උගේ තියෙන තනාන්තර ගියා කියලානේ. ඊට අරමුණ වෙනස් වෙන එක පේනවා. උට පේනවා. හැබැයි උ ප්‍රතික්ෂේප කරනවා. මොකද ප්‍රතික්ෂේප කරොත් උගේ ඩිග්‍රී යනවනේ. උගේ ඩෙන්ටිටි එක යනවනේ. ඒකට බය. මේ ඩෙන්ටිටි එක අම්මා තාත්තා දීපේක. ඔළුවට දාපු කුණු හරපයක්. හැබැයි කියලා නෙවෙයි දාන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේ කියන්නේ මේකට. මුදු කාලෙත් ඕක වුණා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිබුණේ නැහැ ඒ කාලේ. වුණා. ඒක තමයි සංස්කෘතිය කියන්නේ. නිකන් සදාචාරය කියන්නේ මේ සදාචාරයෙන් අපි උඩට දාලා තියෙන දේ මකන්න සදාචාරයේ වගේ කියන්නේ අපිව ගහණය කරගෙන මීහරකෙක් වගේ ඔය ෆොටෝ එකේ තියෙන ඉස්සරහේ නාශන දාගත්ත මීහරකෙක් වගේ අපි අරගෙන ඒකල කියනවා සදාචාර සම්බන්ධනොත් උඹට ඩිග්‍රියක් දෙනවා. සදාචාර සම්බන්ධනොත් අගමැතිකමක් දෙනවා. සදාචාර සම්බන්ධන ඉතින් අපිට අන්දර විශ්වාසණං අතා තමයි අතා තමයි අපිත් අතක් දාලා ඉන්නවා නේද? ඒක හම්බ වෙනානේ මේක. අන්තිම මකන්න ගිය දවසේ තේිනවා මොකද්ද මේ කරගෙන ඒක නිසා කාට හරි කියනකොට කරනකොට පරිස්සම් වෙලා කතා කරනවා උගන්වනකොට උගන්වන්න නැත්නම් ගෙරිම අකුසල කර්මයක් සිද්ධ වෙනවා උගන්වන්න කියලා මේක තියනවා මේක තියනවා කියලා කියන්න ගියාම මම මේ දක්ෂ ගුරුවරයෙක් කියලා කියනවා නෙවෙයි ඉදා සුබෝධාරාමයට යනකොට සංවිධාන සත්‍ය දුර්ලභම් වගේක් තිබුණා මම පටන් ගන්නකොටම කිව්වා ඒ දවල්ට දාණේ අරගෙන ඒත් ඒ දවසේ නිකන් මට ඇවිස්සෙන දවසක් තද වෙන දවසක් කියලා. ගුරු මාමෘ කෙනෙක් හම්බ වුණා ඌත් එක්කත් ගැටුණා පොඩි තරුණ ලස්සන හඳුක. ඉතින් අනකොට උඩ මයික් එක අරගෙන එකේ කවි ධර්ම පාඩමක් කරනවා අර වණ මඩුවේ දැන්. මං කට්ටියෙන් අහුව මේ කවුද කියලා අන්නේ ස්වාමීන් ගියා. යන්නේ අහුව මහත්තේ ප්‍රශ්නයක් අහුව මහත්තේ. කට්ටිය දාන යනවට පස්සේ මයික් යන කියන දැන් බලන්න මෙහෙම අත ගන්නකොට මෙහෙම කරනකොට ඒකේ තියෙන්නේ ඝන සංඥාව. මේකේ රූප කලාප අටම තියෙනවා. දැන් මේක දිගහැරපුවාම ඒක විසුතුරු කර බලනවා. දැන් මූ දෙනවා පැලෙන්න අභිධර්මයි. මට මේ දැන් අහුතෙට නැහැ. මොකද අම්චර කවුද ඔය මයික් එක ගන්න කිව්වේ? මගේ කඩේට ඇවිල්ලා බිස්නස් කරන්න එන්න එපා. බහිනවා එළියට. මේ ස්වාමීන් මේ පරමාර්ථ ධර්ම කියලා දෙන්නේ. හත්ත පොජ්ජංග කියලා දෙන්නේ. මම කොතෝ දන්න එකක් කියන්නේ. දැන් පැලියට. මම කො තොපිත් තමනේ වකෝ. මේ මං යන්තම් හදන්න හදන කියාවිල මේ පිස්ත පිහට්ට වඩුවි කරනකොට කරබන බලන් ඉන්නවා කියලා තේනකටත් බෑ. ගැලවෙන්නේ නැහැ මම මේ කොහෙන්ද ඉඳලා මගේ ගම හැබැයි. බැන්නා මට කල්පනා වුණා දැන් මෙතන මම මොන විදිහට ඒ වෙලාවේ කරන දෙයක් මට කරන්න දෙයක් නැහැ. ඒකට ආවට පස්සේ මම ඉතින් ගහනවා මයිල ගාය නැහැ මොන මොන අනුකම්පාවක් අක්ක. ටිකක් වෙලා ගියාට පස්සේ මම කාමරෙට මහන්න අර මනුස්සයමයි ලොකු සංසදේ කතා කරගෙන ඉන්නවා. කාවසරයි සාන්ත මම ඇති වැරද්දක් සිද්ධ වුණා. උභාංශේ මං හඳුන්වනවා. අනිත් ධම්මජීව හැමෝම දන්නේ අද තමයි ආවේ. එසේ මහක මහත්ය කවුද? නෑ සාංශ මං කියලා දෙන්න ගියේ සත්පොජ්ජංග ධර්ම ටික. ඒක ඥානාරාම සාංශෙත් පිළිරන් තියෙනවා. පොත්වලත් තියෙනවා. මේ සුද්දාෂ්ටකේ මම තමුසේ ඒක නෙවෙයි ඇහුවේ තමුසේ කවුද? ඊට පස්සේ ගෝ මගේ යාළුවෙක් ප්‍රස්පේන්ලක් තියෙනවා. මම දන්නේ මට සීනියර් බැච්මේට් කෙනෙක් වෙනවා. ස්වාමීන් වහන්සේ දන්නේ ඊට පස්සේ මං කව දන්නේ මං කව මේ මිනිස්සයා කරපු වැඩේ ස්වාමීන් වහන්සේ මේ මම මායෙන් කතා කරන බණමලුවට ගිහලා මයික් එක ගන්න අපි දැන් පාඩම් කරනවා. මං ඇහුවේ මෙච්චර දවසේ දන්න දෙයක්ද කියන්නේ. යක තාමත් මට කියනවා මේ මේ කියලා දෙන්න ඔය પરමාර්ථ ධර්ම කියලා දෙන්න හැදුවේ කියලා මං කව ස්වාමීන් වහන්සේ ළමා වෙන්න. මං ඒ වෙලාවේ පැහැදිලිච්ච ඇටි තරන්නේ. සංවිධානය කරපු ආනන්ද හිටිය මං කව තොපි දැනගන්න ඕනේ මේක. පිස්සු පිටට ඇවිල්ලා මේ කතා කරන්න දෙන්න එපා. අපි අන්තම් මේ නැති කියලා ඔප්පු කරන්න හදනකොට තව එකෙක් ඇවිල්ලා මේ ඉන්න පින්නන්න හදනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටු කරලා පෙන්වන්න හදනවා. මං කව ස්වාමීන් වහන්සේ ගැළපෙන්නේ නැහැ මං කරපු වැඩේ. අනුන්ගේ තන. හැබැයි මං කියනවා මට දුන්නනම් මයික් එක මට මිනිස්සු ටික දෙන්න එන්න පාත ගන්න කවුරක්. ඒක සංවිධානයේ දැනගන්න ඕනේ. ඒක ධම්මජාන කවදාකවත් මෙහෙම දෙයක් මෙතන වෙලා නැහැ. මොකද වෙලාවෙ නැති වෙන්න හේතුව සංවිධානයේ හොඳ නැහැ. ඒක නිසා යම් තැනක ගිහිල්ලා අපි මේ පස්සතෝ නැති කිංචනං කියන මේ කාරණාව පෙන්වන්න හදනකොට අපි ධර්ම උගන්වන්න හැදුවොත් මට නිකාන් ද්වේෂයක් පහළ වෙනවා. අනේ සෝරි. මම ඒ ගැන කිසිම පුද්ගලත්වයේ තරහක් නැහැ. මේ අනේ කල්සොත් මිනිස්සු ටික ආව ඊයේ පෙරේදාව යටියන්ස කතා කරන. එතන හිටියේ අපි දැන් උගන්න ගුරුවරයා කවදාහක්වත් දැකලා නැහැ. මූට ඇදලා අරගෙන බැන්නනේ. මං කව මහත්තයා දැකලත් නැහැ. මං කියන්නේ මහත්තයා හරි ලස්සනයි අපි දන්නවා පාඩම් ඔය තියෙනවායි කියලා පෙන්නන එක. නමුත් මහත්තයා මේකෙන් වෙන අපරාධේ. මනුස්ස මනසකට මේ නැති බව පෙන්වන්න විදියක් නැහැ නේ අරූප භාවනා කරන කෙනා රූප මොකද්ද සාන්ත චෛතසික මොනවද මොනවද සාන්ත චිත්ත මොනවද සාන්ත පරමාර්ථ මොනවද කියලා අර gedirin gina අපේක මේ භාවනා කරන මේ ඉඳගෙන ඉන්න එක දැනිය කිව්වොත් මේක රූපද චිත්තද චෛතසිකද අභිධර්මද ඉතින් එක්කෙනෙකුට මේ වෙටි ලේසි තමයි දන්නා මේ ගුරුවරු ටික මම ඔළුවට කුණුහරුප ටිකක් දාලා තියෙන්නේ බුදුජානනාංශ කියන මේක පසතෝරණති කිංචක් බැලුවොත් මේකේ මොකුත් නැහැ මේ සස්සතෝ විය කායති. බැලුව බැලමට යමක් තියෙනවා. බැලුව බැලනොත් වැවැත්මක් තියෙනවා. සස්සතෝ විය කායති පස්සතෝ නැති කිංචන. ඕක කන්නේ කරාට යෝගාවචරය කියන ඕක නැතුව කතා කරන මනුස්සයනේ බුද්ධ ආගම කාරයෝ කියලා කියනවා. බුද්ධ ආගම තිබිච්චා. මයිනඟ වෙලා තියෙන්නේ ඒකට මට ටිකක් පොඩ්ඩක් කරප්පන් වෙන ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ නෑ. මගේ චරිතය හොඳ නෑ. මේ වගේ වෙලාවට කැබ්බ හැබැයි මේනම් ආවොත් නම් ගන්නවා. අය මොකක්වත් නැහැ. මේ Nissan වලට ඇවිල්ලා එහෙම නටන්න ගත්තොත් මම මොනව කරගන්න ගේට්ටුවෙන් එළියට නටගම් ගහලා මොකද මට ඕනේ මේකවත් අඩුවන්නේ නැ මිනිහෙකුට පිස්සු කෙලගෙන ඉන්න. ඕනේ නැති කුණු අර මේක ඔළුවට දාන්න දෙන්න එපා. ඒකයි මම සංස්ථාවලත් කැමති දෙන්නේ. අනිවාර්යෙන් සංස්ථාවලත් කැමති දෙන්නේ. ඒකෙත් පාඩම් පත්තු කරලා දෙනවා යමක් ඇත්තේ කියලා. මෙතනත් අපි යමක් කියනවා තමයි. අපි කෑ ගහලා මුර ගහලා කියනවා තමයි. ඒත් මේ පෙන්වන්න දන්නේ ඕගොල්ලෝ හිතාගෙන තියෙන දේවල් උතර නෑ. හොඳට බලන්න. පේන දේ තියෙනවයි කියන කිව්වට ඔය තියෙන දේ පේන්නේ බලන්න හොඳට බලන්න පේන්නේ ඉස්සලා තියෙනකොට පේනවයි කියලා පේනවා. අයියකම නැහැ කියන චිතකම් බලපන් කියනකොට ඕන කෙනෙක් දවස් හතක් ඇතුළත කියන ඇත්ත. ඊට පස්සේ කියනවා ඕක එහෙමනම් අනිත්‍යවාදියත් බලපන්. ඔබට තේරෙනවා කියලා හිතනවා. ඔබට ලාවට වගේ. මේ කාලය ඇවිල්ලා තියෙන රේරුකාට චන්දවිමල ආමසංගේ ලනු කාලා. ඇවිල්ලා මේ එනවා අපිට බයිලා උගන්න. සමහර එක තන්නේ කරම මේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙන මේ ඒ කියන්නේ ඇම්බිගුයිටි ඔෆ් බුද්දිසම් කියලා කියනවා මේ ඇත්තේ කියලා මේ රූපත් තියෙනවා කියන මේක බලපං කියනවා උට කියනවා අම්මත් තැරලා බලපං අප්පත් තැරලා බලපං රත්තරන් මිනිමුතු ඔක්කොම තැන මේක බලපං දැන් තියෙනවා තියෙනවා තියෙන බලපංම කියලා ගන්න බලාගෙන ඉන්නකොට ඌ කියනවා ඉල්ල බැලුවට මොකද මොකුත් පේන්නේ නැහැ නේ කියලා හොඳට බලපං ඔව් හොඳට බලපං ඊට පස්සේ ඌ ඇවිල්ලා කියනවා සාහන්ත අද නම් හොඳට බලුවා නෑ කාටවත් කියන්න බෑ කාටද කියන්නේ ඔබ තනියෙන් භාවනා කරපයි ඌ අයින් කරලා අනිත් එක අරුවට පේන උඹට පේන්නේ නැත්නම් ඔබ බලපන් එහෙම ගේමක් මෙතන යන්නේ නිසා පොදු නීතියක් දාන්න බෑ ඌට පේන මට්ටම ඇරලා ඌ ලව්වම කියවනවා හොඳට බලහිනකොට බන්න දෙන්නේ නැහැ මේක හොඳට බලපන් නැති බව කොහොමද සාතික කරගන්නේ පේන බව සාතික කරලා ඉතින් හරහා නැති බව සාතික කරතයි එච්චර ඒකේ න්‍යාය පේන බව සාතික කරපන් සාතික කළා තියනවා කියන හැඟීමෙන් බලපන් සස්සතෝ විය කායති බල බලපන් මොකද්ද දැනන්නේ කියලා ටිකක් කරාම මේ ශරීරේ මම සහ මම නොවේ කියලා සීමාව නැති වෙනවා. බුදුරජාණන් කියනවා කාය සහ ලෝක. මේ මම කියාගන්න දේ සහ ලෝකයේ අතර මර්ජ් වෙනවා. නැති වෙන එක නෙවෙයි වෙන්නේ. මේක ඩෙන්ටිටි එක නැති වෙනවා. ගංගානංගක මොහොතට යනවා. ගඟ නැති වෙන්නේ නැහැ. වතුර වලට මුකුත් වෙන්නේ නැහැ. කරදි මිරිදි මාළු වීමක් වෙනවා. මොකද ගංගානංගක කියන නම නැති වෙනවා. අපි කියන්නේ අනන්‍යතාවය කියලා අපි අපිට කියන්නේ මේ ඩෙන්ටිටි කාඩ් එක මොකද්ද කියන්නේ? නෑ නෑ තව නම නමක් කියනවා. හඳුනුම්පත වෙනුවට අනන්‍යතාවය ඔප්පු කරන හැටි. අන අන්කක් නෙවෙයි. අනන්‍ය කියලක අනිකක් නෙවෙයි මමයි. මගේ උපන් දිනේ මගේ ඩෙන්ටි කාඩ් එක මගේ પાස්පෝර්ට් එක මම කියන්නේ අනන්‍යතාවයනේ අපි ඔප්පු කරන්න දන්නේ. ඉතින් මිනිස්සු වුණාට පස්සේ මොනද අනන්‍යයි කියන්නේ ඔක්කොම මිනිස්සුනේ. අපි මිනිස්සුන් අතර දියවිලා ගියාට පස්සේ ඇත්ත තමයි. මොකද මිනිස්සෙක් නේ කියන එක ඊට පස්සේ මොනතරම් කරන්නේ. අනන්‍යතාවය ආපු ගමන් නෑ ඕසියන් නිකායේ මම ආරාමණ්‍ය නිකායේ මම අරගෝල ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චනේ. අනන්‍යතාවය නැතුණාට පස්සේ මම රණ්ඩුවක්වත් නෑ. ඉතින් මේ දෙක දරන්න බෑ කියන එකයි මේ කියන්නේ එක මනසකට මේ සමාජ තත්ත්ව සහ මේ මේ සස්ස පස්සතෝ නැති කිංචන කියන එක දරන්න බෑ පිස්සුන් පියහටන්න පිස්සු වැඩි වෙනවා. පිස්සු ඩබල් වෙනවා. මේ කරන්න ගියොත් එහෙම සාමාන්‍ය පිටියේ හුත්තටම පිස්සු වැඩෙනවා. ලෙඩක් තියෙන එකකට සම්පූර්ණ පුපුරලා නැහිනවා. නිසා බහුවේ පුද්ගලයා විතරක් මේකට ගන්න කියනවා ඒකම දෙන්න කියනවා අම්මා අප්පාවත් දෙන්න කියලා අභියෝගයක් දීලා ඌට කියනවා මේ සාමාන්‍ය ප්‍රභාකරන් කරපු දේ කරන්නේ සීටියු සහ ගන්න සිව්සයිඩ් බම්බික් මෙතන තියෙනවා පොත්තම තද කරගත්ත බුම් ආයේ මේ මොකද්ද මේ හදිසි මරණ පරීක්ෂණ කරන්න මිනිහ අඳුර ගන්න බෑ අමරසේ කියන ඇක්සිඩන්ට් එක වෙලා ඔන් ද ස්පොට් එකට පොඩ්ඩක් ඇහිම් මැරිලාලු මිනිහා අඳුර ගන්නවත් බැරි තරන්නේ මොකද ඒ තරම් පොඩි නෑ අපේ ගමේ මිනිස්සු නෙවෙයි. ඊසාවේ බුදු ශාසනයම බුද්ධ ආගමම කරන්නේ අනන්තයක් ඔප කළ අපිව පුම්බන්න හදනවා. බුද්ධ ධර්මයේ කියන්නේ ඕම ගන්නෑ බම් පිස්සු. පුළුවන් නම් හොයලා බලපන් කියලා පෙන්නනවා. ඉතින් ශාසනය ඇතුළත ශාසනයකින් නම් අවරදි බුද්ධ ආගම ඇතුළත බුද්ධ ධර්මයට රැඳෙන්න බෑ. බුද්ධ ධර්මයේ තියෙන නිෂේධයක්. කි නත්ති කිංචනං කියන්නේ. සාසනය කියන්නේ මෙහෙම එකක් තියෙනවා තම්බින්ද කරන්න දෙන්න එපා, තොලි ගැන කරන්න දෙන්න එපා. මේක අපේ භූමිය. තීන් ඉසాత බඳගෙන අඬනවා. ඉතින් මේක මේක පොදුවට දාන්න යන්න එපා. ප්‍රශ්න දැම්ම ගමන් අපි නිකන් කෙලවරක් නේ සාකච්ඡා කරනවා. ඇතුළත බලන්න මේ තියෙන දේ නෑ කියලා ඔප්පු කරන්න මම කොච්චරලා මේක දිහා බලන්නේ ඕනම දෙයකට දාලා ඉස්සලා අපි ආනාපානට දාලා තමයි ගන්නෙ. හදිහිට දාලා ගන්නෙ. නමුත් ඒ ඒ ධර්මතාවය ඕන දෙයකට යොදාන්න පුළුවන් අන්විඥාන හැටි නිසා එකක් තියා බලන්න විනිවිද දැක්කොත් ඕනම දෙයක් විනිවිද දකින්න පුළුවන් විනිවිද දැක්කට පස්සේ ඒක දිහා කායති කියන විදිහට බැලුවොත් සස්සතු පස්සති කියන විදිහට බැලුවොත් නත්ති කිච්චන ඔය කායති කියන දණ ඉල පස්සති කියන දණ යන එක තමයි විපස්සනා ප්‍රතිපදාව කියලා කියන්නේ එකම දේ ලක්ෂ වාරයක් බලන්න බලන බලන දේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා කියලා බලනකොට ඇති නැති ඇතිතන ඉඳලා නැත්තන දක්වා ලොකු සාන්ති කියනවා ඇතිදී හරහා නැතිදී ඔප්පු කිරීම. මේක ලස්සන වචන දෙයක් පාවිච්චි කරනවා. ඒ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ නිවන විස්තර කරනකොට ආස්තිකත්වයේ හරහා නාස්තිකත්වයේ ඔප්පු කිරීම. නැත්තම් නාස්තිකත්වයේ හරහා ආස්තිකත්වයේ ඔප්පු කිරීම. මේ නිෂ්කාශනය කියන වචන පාවිච්චි කරනවා. ගලපලා බලලා දැන් මේ තිබුණ කියන දේ දැන් නැහැ. මේ නැති එකකින් පටන් ගන්නවා. ඉතින් මුද්‍රාන්ස් කියනවා නැත්තන කියමක් හට ගන්නවා කියන දේ පේන මිනිසෙකුට ශස්ත්‍රවාදී දුරු කරන්න බෑ. ඇතිදී නැති වෙනවා කියන වය දකින කෙනාට උච්චේතවාදයක් ආරූඪ වෙනවා. යම් කිසිනෙක යමක ඇතිවීමක් ආශාසය ඇති වෙලා එහෙම නැති වෙලා යනවා දකින්නවනම් හට ගන්නකොට ශස්ත්‍රවාදී තියෙනවා. නැති වෙන උච්ඡේදවාදී තියෙන නිසා මම උච්ඡේදවාදයට යන්නේ නැහැ ශස්ත්‍රවාදයට යන්නේ නැහැ මේ දෙක එක එකට ගන්න උච්ඡේදවාදී කාට ශස්ත්‍රවාදීන් ගන්න අසතවාදී කියනකට උච්ඡේදවාදීන් ගන්න ගාලා ෂේප් එකේ මාරුවක් දාගෙන යනවා. අපි හිතලා තියෙන බුද්ධහම අනාත්මවාදී කියන්නේ ඒව නෑ මේකේ. එහෙම අනාත්මවාදයක් මේකේ නෑ. මම කියන අනාත්මවාදී ගත්තම උච්ඡේදවාදයට වෙනවා. ආත්මවාදෙත් නෑ හැබැයි. මුචපල කතාවක් දාන තමයි මාරයට මාරප්පම හොනේ කරන්න පුදුරජානන්සේ වාද කරලා නෙවෙයි මාරයා කකුල් දෙක දිගාර ගත්තාම මත්තරින්ගල යන එකක් කරා. පරදලා නෙවෙයි යන්නේ මෝහණය කරලා යන්නේ. ඒ විස්තර වල සරල කරලා කියන්නේ. මොන විස්තරේද? ඒක ඒක මේක කියවන්නේ මේ මහා කොට්ටිත සූත්‍රය. ඒක ලස්සනට කියන කච්චායන. කච්චායනගත සූත්‍රය කියනවා ඇත්තේ යන වාදයක ඇත්තේ වීනම් ඒක නා වය දකින්නකොට ඒක පච කරනවා. තියෙන්නේ නැතිලා යනවා. නැත්තේ කියන වාදයක් තියෙනවා නම් හට ගැනීම දකින්නකොට ඒක නැති නිසා ඇති වෙනවා කියනත් එපා නැති වෙනවා කියනත් ඔය දෙකම ඉඳහන් යන්නේ කියලා කච්චායනගත සූත්‍රයේ ප්‍රසිද්ධ සූත්‍රයක් මේ ෆිලොසොෆි වලට උගන්වන්නේ. හැබැයි බොහොම සරලව උගන්වන්නේ. ඒ නිසා ආනපානේ මුලමඳක බලන්න මුල දකින්න කෙනාට පේනවා නැත්නම් හට ගන්න. අග දකින්න කෙනාට පේනවා ඇති තනින් නැති වෙනවා. මේ දෙක දිහා කලබල වෙන්නේ නැතුව බලන්න. ආනපාන ආස්වාසිය ඕක නෑ. ආස්වාසිය මුලයි යගයි තියෙන්නේ. ඒ දෙක දිහා බලනකොට කලන්ත හැදෙනවනේ. මේ සාලනවනේ. ඔළුව කැරකෙනවනේ. දඟලනවනේ. කම්පා වෙනවනේ. দাঁඩි දාන්න වපන යන්න එනවනේ. මොකද මේ දෙක මේ ළඟ ළඟ සිද්ධ වෙන එක ආස්වාසිය මුලයි යකයි දෙකේම සස්සතවාදය උච්ඡේදවාදය තියෙනවා. මේ දෙකම දිහා බලලා මේක මේ දර්ශනයක් මිසක මමවත් මගේවත් නෙවෙයි. මුල අල්ලගත්තොත් සස්සතවාදයට වෙනවා. අගය ඇල්ලුවොත් උච්ඡේදවාදයට වෙනවා. දෙකේ එකක්වත් අල්ලන්නේ නැහැ. මොකද ඊගාටනා ප්‍රසවාසය බලන්න හම්බෙන්නේ මේකත් එක්ක හිටියොත්. ප්‍රසවාසයට ආවත් ආයෝ දෙකම ඔප්පු කරලා නැති කරලා. ඊගාටන ආස්වාසයත් ඇති කරලා නැති කරලා. වහවහ මේක දිහා බලන ධර්ම දකින්න අපි මේ ඔළුව කුරුවල් වෙලා වැඩි අපි. අපේ ඔළුවේ නෑ එහෙම විපරිණාමයට සහයෝගය දක්වන ගතිය. ඒ තමයි නිත්‍ය සංඥාවේ දෝන මනසක් තියෙන්නේ. හැබැයි ඒක ස්නායු ශල්‍ය විද්‍යාවෙන් පෙන්වන ස්නායු වෛද්‍ය විද්‍යාවෙන් මේ මොලේ වම් පැත්ත වැඩ කරනවා තමයි පිස්සුව තියෙන්නේ. දකුණු පැත්ත වැඩ කරන වෙලාව යාට පුළුවන් ඕන දෙයක් අල්ලන්න. ඒකට ඉඩ දෙන්නේ අපි. ආධිපත්‍ය හරහා බලය හරහා ලොක්ක වෙන්න හදන මාන්නේ හරහා හැම වෙලාවෙම වම් පැත්ත විතරයි වැඩ කරන්නේ. ඒක වනස්සිතවිලි කියන එක. දකුණු පැත්තේ මානසික సౌందර්යය හරහා එළියට එනවා. ඒකේ එන්නේ හිතමතා කරන දේවල් සියල්ල අන්ත කරගන්න. සංස්කාර සියල්ලම කාය සංස්කාර වචී සංස්කාර නැතක ඔන්න මනස උඩට එන. ඒකට පේන ඕන දේ බාර ගන්න. ඉතින් යන්න බයයි ලෝකේ අමතක කරන්න වෙන නිසා. අපි ඉන්නේ මේ ලෝකේ අල්ලගෙන මම අපාගෙන ලෝකේ රවට්ටගෙන ලෝකේ රවට්ටන්න බෑ අපිට වැටෙන්නේ නැතු. ඉතින් ඒක නිසා ඒක දිග ගමනක්. මුලදී ඒ නිසා ආචාර ධර්ම අවශ්‍යයි. මුළු ආචාර ධර්ම පද්ධතියම කඩලා යනවා විපස්සනාට ගියාම. මේක හරි අමාරුයි කෙනෙකුට හිතාගන්න ආචාර ධර්ම වල තියෙන්නේ සස්සතවාදී තුල විතරයි. උච්චිතවාදී නෑ විපස්සනා ඒකට අන්තිමට ඉවර වෙනවා ඇතිදී නෑ කියලා ඔප්පු කරනවා. ආස්තිකත්වේ නාස්තිකත්ව ඔප්පු කරනකොට සදාචාරට හිතින්ට තරක් නෑ සීලෙට හිත ගන්න තරක් නෑ සමාධියට හිත ගන්න දෙයක් නෑ. ඒ ඔක්කොම නිත්‍ය සංඥාවේ තියෙනවා. විපස්සනා ඊයරසේ හේරව සොන්නක් දුරිය වෙනවා. ඒ නිසා ඔක්කොටම තේිනවා විපස්සනා ඊයරපස්සේ මම මෙතෙක් කල ඉඳලා තියෙන අත්ති කියලා මතාන යෝගී කියලා. Tamanට වද දෙන්න තැනක ඉඳලා තියෙනවා. ඒකේ මුලදී ඕන සීලය කියලා ඕක ඕන. නමුත් අන්තිමට යනකොට සෝවන් වුණායින් පස්සේ ඒ සීලය කියන්නේ සීලබද වරාමාසයක් අල්ලගෙන ඉන්න කියන එක තේරෙනවා. අනාගාමී වුණාට පස්සේ සමාධියත් ඕනේ. මේ චේතෝ විමුක්ති. පඤ්ඤා විමුක්ති කියන එකට කේමනන්ද සංසි උත්තරය දුන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ සමාධියෙන් වැඩක් නැහැ කියලා විසිකරන එක. පඤ්ඤා විමුක්ති කියන්නේ පඤ්ඤා වැඩක් නැහැ කියලා විසිකරන එක. පඤ්ඤාවෙන් ගැලවෙන එක. බුද්ධට තේරෙනවා. සමාධියෙන් වැඩක් නැහැ කියලා තේරෙන එකට සංඥා චේතෝ විමුක්ති කියලා කියනවා. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ මෙතෙක් තියාගෙන ආව ප්‍රඥාවෙත් වැඩක් නැහැ. බබයි මේසමයි දෙකේ පිසිකොල දාපුවාම මොකුලක්වත් නැහැ. ලොක්ක කියන්නේ ඔබ කියපුවා මිනිස්සු ඊළා වෙන්නේ නේද? අන්තිමට අර මේ පොතක් ලියලා අපත්තනකට තාම බැරුණා චුගා. ඒක මේ විඥා කියන වචනේ විස්තර කරන්න ගිහිල්ලා හරි ලස්සනට ඔය ටික ලිව්වා කියවනවා තද්ද වෙනවා ඒක කියනකොට. ප්‍රඥා විමුක්ති කියන්නේ ප්‍රඥා එකතු කිරීම නෙවෙයි ලබාගත් ප්‍රඥාව විමුක්ත වෙන්නේ. ඒක විසිකොල දාන එක. ධම්මෝපයෝගිතේ පහතබ්බා පගේ වදම මේ ධර්මයත් විසිකරන්න වෙන එකක් ධර්මාන්නේ මොන අධර්මයක කතා කරගෙන බුදුහාමුදුරු කියන. කියලා තියෙනවා හැබැයි ඒක දැන් ඉන්න ගුරුවරු කියන්නේ දත් නැමෙනවා. කියනකොට දත නැමෙන නිසා තේරෙන එකක් කියලා නිකන් ඉන්න. පොඩි බබාලා නැලවෙන එකක්. <laughs> ඉස්කිරින්ජා ගැන මුරුක්කු ගැන ඔය මේ ජුජුප්ස් ගැන පොඩ්ඩක් කතා කරලා නිකන් ඉන්නවා ගැඹුරු බණ කියනකොට ගුරුවරයාගේ බෙල්ල ගහලා යනවා. අපි ඇති අතේ දැන් පැය භාගයක් දාගත්තා.